නැත්නම් අනාථ පින්ඩිකෝ වාද සූත්‍රය මුල් කරගත්ත ධර්මදේශනා මාලාවකටයි අපි සම්බන්ධ වෙන්නේ. එතනදී ඒ අනාථ පින්ඩික සිටුතුමාගේ ආසන්න අවස්ථාවේදී මරණාසන්න අවස්ථාවේදී ඒ පවතින ඊ타මත්ම අසීරු කර නැත්නම් ඊටාත්ම වේදනාකරේ තත්වයේදී සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ දෙන උපදේශ පන්තිකුයි මේ සූත්‍රේ සංග්‍රහ වෙලා තියෙන්නේ. ඉතින් අනු අද අපි ඉස්සරහින් තියාගත්තේ භාවනා කරන කුවිසින් ශබ්ද සම්බන්ධව කොහොමද ක්‍රියාත්මක වෙන්න ඕනේ කොහොමද පිළිපදින්න ඕනේ කියන අදහසයි. තස්මාතේ තිය ගහපති එවන් සික්කිතබ්බං. එහෙමනම් ගෘහපතිය ඔබ මෙසේද හික්මවිය යුතුය හික්මිය යුතුය න සද්දං උපාදිස්සාමි නච මේ ශබ්ද නිසිතං විඥානං භවිෂති इति ගෝපතිය මම ශබ්ද අල්ලගන්නේ නැහැ නැත්තම් ශබ්ද කරා එළඹිලා ශබ්ද අල්ල බදාගන්නේ නැහැ ශබ්ද නිසා පහළ වෙන්නා වූ ශබ්ද සෝත විඥානයක් මට පහළ නොවේවායි මේ විදියට හික්මෙන්ඩය කියන එකයි මේකේ අදහස් කරන්නේ. ඉතින් මේක අපි පසුබිමට සාපේක්ෂව බලනකොට ඊට කලින් තිබුණු රූපං උපාදී සාමි ලක්ෂමේ රූප නිශ්චිතම් විඥානම් භවිෂ්‍යති කියන ඒ පදය අපි ඊට පස්සේ තියෙන ගාහන ජීවා නැත්නම් ගන්ධ රස පොට්ටබ්බ කියන අනිකුත් රූප ධර්මත් එක්ක පසුබිමට සාපේක්ෂවයි බලන්න. ඉතින් මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ මේ අදහසම ਸਰවචනන්සේගේ අදහස් වලින්ම පිළිදාපු එකක්. ਸਰවචනන්සීතාමත්ම සංක්ෂිප්ත වශයෙන් ධර්ම දේශනා කරනකොට ඒ රූප ශබ්ද සහ අනිකුත් දේවල් හිත කියලා හතරකට ඝාතපද හතරකට දිට්ඨ සුත මුත විඤ්ඤාත කියලා සඳහන් කරනවා. දිට්ඨ කියලා කියන්නේ දැකීම සහ රූප සම්බන්ධ කොටස් සුත කියලා කියන්නේ ශබ්ද සහ ඇසීම සම්බන්ධ කොටස් මුත කියලා කියන්නේ ගන්ධ බැලීම රස බැලීම සහ පහස ලැබීම කියන කොටස්. ඒවා එතකොට රූපස්කන්ධයට වැටෙනවා. ඊට පස්සේ විඥානය කියලා ගත්තාම නාමස්කන්ධයට වැටෙනවා. ඉතින් යනවා බලනකොට හිතකට කෙලස් කලාගෙන එන දොරවල් හයක් තියෙනවා. නමුත් එකෙටි වශයෙන් කරනකොට හතරට කඩලා පෙන්වන ක්‍රමයකුයි මේ ඒකාතපද හතරකට කඩලා පෙන්වන අවස්ථාවේ ਸਰවඥංශ පෙන්වන්නේ ඒ ප්‍රධාන වශයෙන් වෙන්නේ හිතකට කෙලස් කලාගෙන ඉන නැත්නම් හිත නිතරම බාහිරයට යන ප්‍රධාන ద్వාරයේ වශයෙන් සඳහන් වෙන්නේ රූප සහ ඇසයි ඉතින් අපි ගිය වතාවේ සාකච්ඡා කළා ඒ අනුවම ඒ දේශනාවලිය මේගාවංශයේ වශයෙන් තමයි අද මේ සද්දේ සහ කන කියන මේ ධර්මතාව දෙක ඉදිරිපත් වෙන්නේ ඉතින් ඒ සද්දේසා කන කියන එක ద్వාර වශයෙන් බලනකොට කාය වචී මනෝ ద్వාර වශයෙන් ගන්නකොට වචී ద్వාරයට වැටෙනවා. ඒ නිසා මේක භාවනාවේදී විචරක්ම නෙවෙයි සීලේදී කාය සංවර වචී සංවර කියන තැනදී අපිට හම්බ වෙනවා. ඊගාවට සමත වශයෙන් විදර්ශනා වශයෙන් භාවනා කරනකොට තමයි මේ කොටසට යන්නේ මේ කියන නැත්නම් මේ ශබ්ද නිශ්චිතං විඥානං භවිෂති इति කියන කොටසත් ඇත්තටම කියනවා නම් විපස්සනාවම තමයි කතා කරන්නේ. ඉතින් ඒක නිසා මේක ආධුනික යෝගාවචරේකට අහඬ සුදුසුකම තිබුණට කෙලින්ම අත්දකින්න පුළුවන් වේද කියලා සැකයක් තියෙනවා. මොකද මේ සෑහෙන මූලික මට්ටමේ සතිය පිහිටුවගෙන කායනපස්සන පිළිබඳ දක්ෂ වෙච්ච කෙනෙකුට තමයි මේවා පිළිබඳව හොඳට තම අත්දැකීමෙන් ప్రత్యක්ෂයෙන් දැක්කට ගන්න පුළුවන් වෙන්නේ අනාථපිණ්ඩික සිටුමයි කියලා කියන්නේ මේ වෙනකොටත් සෝවන් මාර්ගපරස්ත ආර්ය පුත්‍රයෙක් නිසා මිතුමට ඒක ගොඩාක් පිහිට වෙච්ච බව සූත්‍ර අවසානයේදී එතුමාගේ උදාන් ගැනීමෙන් ඇත්තම අනාථපිණ්ඩික සිටුමාණේ අනාථපිණ්ඩික සිටුමාගේ ඊගාව ආත්මයට ගිය ඒ දේව පුත්‍රයාගේ උදන් ගැනීමෙන් දැක ගන්න පුළුවන්. ඒ නිසා අපි මේක අමාරුයි කියලා පැත්තකට දානවා වෙනුවට ආධුනික නවීනයෙක් වේවා නැත්නම් ප්‍රවීණයෙක් හෝ වේවා අපි අඩු ගන්න මේක සුත්තමේ මට්ටමට අසාධන ගැනීමෙන් ඒ වගේම අපේ අන්වේ ඥාන කල්පනා ඥාන අනුව කල්පනා කොට බැලීමෙන් හැකි හැකි අවස්ථාවල භාවනාවට සම්බන්ධ කර ගැනීමෙන් අපි මේක ජීවිතයට සම්බන්ධ කරගන්න එකයි කරගන්න තියෙන්නේ. ඒ සූත්‍රමේ වශයෙන් කියනවනම් මතක තියාගන්න ඕනේ මේ භාවනා ජීවිතයක එහෙම නැත්නම් නිතිපතා පූර්ණ කාලින භාවනා කරන්න ගියාම අපිට හික්මවා ගැනීමේදී අමාරුම හික්මවා ගන්න අමාරුම ద్వාරේ වචිත් ద్వාරේ කියලා කියවට කමක් නැහැ කියලා මට හිතෙනවා. ඒ කියන්නේ අපි දන්නවා කායද්්වාර වචීද්්වාර දෙක සංසිඳුවා ගැනීම නැත්නම් ඒ කාය දුස්චර්ත වචී දුස්චර්ත සම්පූර්ණ කර ගැනීම සීල අවස්ථාවේදී සිදුවේ. ඉතින් ඒ නිසා අපි භාවනා පටන් ගන්නකොට චාරිත්‍ය අනුකූල වෙයි. සීල් සමාදන් කිරීමක් කරනවා කොයි ආකාරයක සීල ගත්තත් පංචිල් උපෝසත අට්ඨාංග සීල ආජීවට්ටමක සීල දසංග උපසීල උපෝසත සීල කොයි එක ගත්තත් මේ වචනය සහ සද්දේ පිළිබඳව අනිවාර්ය මතක් කිරීමක් කරනවා. ඇත්තටම දැන් මේ පිළිස සමාදන් වෙලා ඉන්න ආජීවට්ටමක සීලය ගත්තාම මේක හොඳටම විස්තර කරලා ශිල්පද හතරකට කඩලා විස්තර කරනවා. බොරුව, කේලම, හිස්වචන, පරිසවචන කියලා මේ ශබ්ද හතරක් එහෙම නැත්නම් ශබ්දයෙන් අකුසල් සිදු වෙන්න පුළුවන් නැත්නම් දුෂ්චරිත සිදු වෙන්න පුළුවන් ద్వාර හතරක් ඉතින් මේක පිළිබඳව අපි වග වුණාට සමාදන්ව සිල්පද රැක්කට පිරිසක් භවනා කරනකොට හුඟ දෙනකොට තව කෙනෙක් එක්ක සම්බන්ධ වෙනකොට මේ අනුව තමයි මේ පුද්ගලයා දියුණු කෙනෙක්ද නැද්ද නැත්නම් මේ සබේට කලිට ගැළපෙනවද නැද්ද කියන එක තීන්දුව. ඒක නිසා කය අපි එක තැනක තැම්පත් කිරීමට කාය දුස්චර්ච රත කර ගැනීමට ගන්න ප්‍රයත්නයට වඩා බොහෝම ගැඹුරකට ගිය වගවීමක් එහෙම නැත්නම් අනුග්‍රහයක් මේ ශිල්පදේදී වචනේ සම්බන්ධ ශිල්පදේදී සිද්ධ වෙනවා ඒක නිසා කටවටකට රට වැට බැඳක් රටවටකට වැට බැඳක් කටවටකට වැට බැඳින්න බෑ කියන ශික්ෂාපදයෙන් පේනවා තාමත්ම මේක දුෂ්කරයි කියලා ඉතින් සමහරු කියනවා මේක කාන්තාවන්ටයි ගොඩක් දුෂ්කර කියලා මම නම් හිතන්නේ නෑ ඒක ඒ කියන්නේ කාන්තාවම තමයි. අමාරුයි මේක නැත කරගන්න. ඉතින් හුඟක් මේ ආරවුල් වලට යුද්ධ වලට කලහ විවාද වලට තෝ තෝ වර වර පල පල කියලා සර්වඥාන්සික වචන සෙට් එක පාවිච්චි කරන ඔක්කොටම හේතුලා තියෙන වචන. ඒ නිසා කාය දුස්චරිත මනෝ දුස්චරිත කියන දෙක වැදගත් තමයි. නමුත් කෙනෙකුට හික්මීමේදී ගොඩක් අමාරු වෙන්නේ මේ වචී දුස්චරිතවලින් වෙන්වීමෙන් තමයි. ඉතින් ඒක නිසා ඒක දෙන්නේ කරගෙන බලනකොට දෙන්නටම එක උපදේශ පන්තියක් දෙන්න බෑ. තම තමන්ගේ මට්ටමේ ඒක එන්නේ එන්නේ එන්නේ ක්‍රමයෙන් ඉක්මවා ගත්තේ නැත්නම් ඒ පුද්ගලයාගේ භාවනාව විතරක් නෙවෙයි ඒ පුද්ගලයාට අනු යන අනික් අයගේ භාවනාවටත් සෑහෙන බාධාවක් සිදු වෙනවා. ඒ නිසා හැම වෙලාවෙදීම උත්සාහ කරන්න ඕනේ පුළුවන් තරම් බුදුජානන් වහන්සේගේ මොණීය ප්‍රතිපදාවෙන් මුනිවත කියලා අපි මේකට සඳහන් කරලා තියෙනවා. පුළුවන් තරම් ඒ අර බාහිර කතාව බොරුවට කේලමට ඊශ්වරයන් පරසවත්වන සම්බන්ධ බාහිර කතා නැතර කරගන්න. ඒක එහෙම නැත්තම් මේ අභ්‍යන්තර කතාව එහෙම නැත්නම් ඇතුළත දොඩමලුකම හරිම අමාරු නැත කරා. ඉතින් ඒකෙනුත් ගොඩක් වෙලාවට බටහිර පන්නේ ආකාරයට හිතන අයට භාවනාදී එන ප්‍රධානම දෝෂයක් තමයි ඒ ඇතුළත කතාව. ඉන හැම දෙයක්ම ඉතින් මේ විස්තර කතාවක් කරනවා, විවේචන කරනවා, කල්පනාවට නගනවා. එතකොට හිත දොඩමලු. හැම වෙලාවෙම හිත දොඩමලුයි. ඉතින් ඒක නිසා භාවනා කරන තමන්ම තමන් නුසුදුස්සෙක් බවට අදහස් මත මතාන්තර ප්‍රකාශ කරනවා මේ ඇතුළත කතාව නිසා. නමුත් ඒකට හේතුව බාහිර කතාවයි කියලා දල වශයෙන් ගොරෝසු වශයෙන් පෙන්වුවාට ඒක පිළිගන්න කැමති ගතියකුත් පේන්නේ නැහැ. ඒ වගේම යනුව හික්මෙන්නේ නැහැ. ඉතින් එතකොට හරි අමාරුයි. ඒ පුද්ගලයාගේ භාවනා පිළිබඳ ප්‍රගමනයක් හෝ ඒ පුද්ගලයා ඉන්නේ ස්වභාවය අනිකාට හෝ භාවනාවක්. ඒක නිසා මේක සභාගත වීමේ, සභාශීලී වීමේ, සංගණිකාවට වැටීමේ සංසග්ගයේදී සිදුවෙන ප්‍රශ්නය. ඉතින් ඒක පුළුවන් තරම් අර අරණ්‍යගතව රුක්ක මූලගතව ශූන්‍යාකාරගත වෙනවයි කියනකොට මේකෙදී යම් කිසි ප්‍රමාණික ලාභයක් තියෙනවා ඒ මොකද ආරණ්‍යක ශූන්‍යාකාරට කියලා Taman කතා කරාට ඒකටපත් උත්තර දෙන්න කෙනෙක් නැත්තම් ඒ කතාවේ තේරීම නතර නමුත් සමාජයේ වෙන්නේ ඒක අහනකොට අනිත් එක්කනා ඒකට පිළිවදන් දෙනවාපත් උත්තර දෙනවා එතකොට මේක දිගට කලහට විවාදයට දිගට යනවා ඉතින් ඒක අපි හිතනවා සමාජශීලී ගතියක් කෙනෙක් එක්ක එහෙම අල්ලාප සල්ලාපේදීම සමාජශීලී ගතියක් ඉතින් කෙනෙක් කතා කරන අනිත් එක්කන උත්තර දෙන්නේ නැත්නම් ඒක හිතන තරහට කරන දෙයක්. එහෙම නැත්නම් මේ සමාජශීලී නැති ගතියක් කියලා එහෙම එකක් තියෙන නිසා සර්වචන් වහන්සේ බහැ දකින්ද ඉතාම දුර බහැරින් ඉඳලා කවුරු හරි ආවොත් සර්වචන්ගේ ආචින්න ධර්මයක් තමයි ඉස්සල්ලාම වචනයක් කතා කරන්නේ සර්වචන් වහන්සේ. ඉන්දී කියලා ආදු ආ ගිය ගමන් වල විශ්සරහන කරදරයක් නැතුව ක්ලාන්ත වෙන්නේ නැතුව සුවසේ පැමිණුණාද කියලා ඒ කෙනාට සාතර වෙන්නේ වචනේම තමයි. ඒක ਸਰවඥාන්සේගේ ආචින්න ප්‍රතිපදාවක්. ඒ නිසා අපි ඒක මේ සම්පූර්ණයෙන්ම කතා නොකර ඉන්නවා කියන එක නෙවෙයි හිතන අදහස් කරන්නේ. කතා කරන්න ඕනේ හැබැයි නතර කරන්න ඕන තැන නතර කරන්න ඕනේ. ඉතින් ඒක හුඟක් කාලවට අද අමාරුයි. ඒ මොකද අද අපි ඉන්නේ මේ තොරතුරු තාක්ෂණ යුගයේ රටවල් පෙරලන්නේ යුද්ධ ඇති වෙන්නේ සේරම මේ තොරතුරු තාක්ෂණේ හරහා මේ කතාව හරහා. ඉතින් මේ අලුතෙන් තියෙන ටෙලිෆෝන් සිස්ටම් අනම්මන නිසා හැම තැනම ඉතින් ඇඩ්වර්ටයිස් කරනවා ලාභයට කතා කරන්න පුළුවන් අපේ ෆෝන් එකක් ගන්න. ඉතින් එහෙම කෙනා මේ විදිහට කතාව ලාභයට කරලා දීලා දැන් තියෙන දිගට දිගට දිගට දිගට කිලෝරක් නැති කතාවක් මේ නිසා ඒකේ ආසාදිත తත්වේ තමයි අර භාවනා කරන්න ගියාම ඇතුළත කතාව. හිටිවිලි කියලා මේ එන එක. ඉතින් මේක පිළිබඳව අතර මේ මාතුකාවතනේ ශබ්ද ඇහිම පිළිබඳව ඉතින් මේ ශබ්ද කතාවෙම විතරක්ම නෙවෙයි එන්නේ ස්වභාවික දේවල් වලින් ශබ්ද එනවා. මේ බටහිරේ භාවනා යෝගීන්ගේ ප්‍රසිද්ධ පිළිගැනීමක් තමයි ශබ්ද තිබුණට බාධා වෙන්නේ මනුස්ස කටහඬ තමයි බාධා කරන්නේ. සංගීත රාවයක් හෝ කෝච්චයක් යන සද්දයක් හෝ මුහුදු රැල්ලේ හෝ දියලක වැටෙන සද්දේ කවදාකවත් භාවන බාධා කරන්නේ නැහැ. භාවනා කරන බාධා කරනවා නම් බාධා කරන්නේ මනුෂ්‍ය කටහඬමයි. ඒක මනුෂ්‍යයා පිළිබඳ මනුෂ්‍යයාගේදී ද්වේෂයක් කිනහරපානද කියන දන්නේ නැහැ. කෙසේ නමුත් මෙතන මේ ශබ්ද කියලා සඳහන් වෙන්නේ ගොඩක් වෙලාවට නැත්තම් භාවනාවට බාධක පැත්තෙන් බැලුවොත් මනුෂ්‍ය කටහඬ තමයි. ඉතින් ඒක නිසා මේකේ අනිත් පැත්ත තමයි කතාව. ඒක මේ භාවනාවක් මෙහෙවන කෙනාට එහෙම නැත්නම් භාවනා වැඩපටන සංවිධානය කරන නැත්තන්ට අද මේ හරීම අමිහිරි තත්ත්වයක් වෙලා තියෙනවා මේ දේවල් ඒත්තු ගන්නඳ යෝගාවචරයින්ට සාමාන්‍ය ගමේ පන්සලේ සීල් ගන්න ගියත් ඉතින් වැඩිම එදාට තමයි අර පට්ටන්දරේ දිගාරේ ගමේම මාසෙම එකතු කරන අප කතා මල්ල එදා තමයි බණ මඩුවේදී තමයි ඔක්කොම කටුත ඉවර කරගෙන වල්පැල්ල හැලි ඔක්කොම කතා කරන්නේ එදා තමයි. ඒ සමහරු මදින රැත් ඉන්නවා. දවල් වරුවේ භාවනා කරලා ඉවර කරන්න බැන්න අත්‍යවශ්‍ය බරපතල ලෙඩ තියෙන කට්ටිය රැත් නැතර වෙලා මුළු රැයම භාවනා කරනවා. ඒ කියන්නේ මුළු රැයම කතා කරනවා. ඉතින් ඒ ඒකට පස්සේ භාවනාවට සීලින් වල භාවනාවට ගියාට පස්සේ මේ කතාව දිගට යනවා. ඉතින් මෑත කාලේ අපිට විකල්පයක් වශයෙන් දැක් ගන්න පුළුවන් මේ ආර්ය තුෂ්ණි භාවය එහෙම නැත්නම් මේ උතුම් නිහඬියාව ඉතාමත්ම අත්‍යවශ්‍ය කාරණාවක් කරලා කියනවා භාවනා වැඩමුළුවලදී නම් වශයෙන් මම සඳහන් කරන්න කැමති ඒ ගෝයන්ක ජීතුමාගේ භාවනා වැඩපිළිවෙලේදී පැහැදිලිවම ඒක ඒ භාවනා ක්‍රමයට ආවේනික ලක්ෂණයක් කරගෙන තිනවා මොනම හේතුවක් නිසාවත් කතා නොකර ඉඳ කතා කළොත් දවසකින් දෙකකින් අවවාද කරලා ඒ භාවනා වැඩමුළුවේ නිරපනවා. ඒ තරමටම වග වෙන්න ඕනේ භාවනා සංවිධානය කරන අය. ඉතින් මේක එක පැත්තක නිදර්ශනයක්. ඒ වගේම මේ උරුමෙත් ඒ මහසි භාවනා ක්‍රමයේදී පැහැදිලිවම මතක් කරලා තියෙනවා ඒ ඇතුළට කෙලෙසෙන ඒ ප්‍රධාන මාර්ගය ඌමනාවෙන් වළක්ව ගන්න බැරි නම් ඒ පුද්ගලයාට විතරක් නෙමෙයි අනිකට කරදර වෙන නිසා පුළුවන් තරම් කතා කිරීම නැතර කරන්නයි කියලා නමුත් ඒකෙදි පුළුවන් තරම් ඒක රස විඳින එක කතාවට ඇබ්බැහි වීම භාවනා කරන අයට තියෙන බරපතල ලෙඩක් කියලා කියනවා. ඉතින් මේකෙදී අබේරාජ කුමාර සූත්‍රයේදී සරුවචන් වහන්සේගේ කතාව පිළිබඳව තොරතුරු ටිකක් සඳහන් වෙන්න නිසා මම හිතුවා බහුසුත භාවයේ සඳහා එහෙම නැත්නම් සාමාන්‍ය භාවනා ජීවිතයක් ගත කරන කෙනෙක් කළ යුතු නොකළ යුතු කතා මෙහිමයි කියලා යම් ප්‍රමාණයක හික්මීමක් සංවරයක් ඇති කර ගැනීමට ඒ සූත්‍රයෙන් කොටසක් උද්දුත කරලා පෙන්නන්නම් කියලා අබේ රාජ කුමාරයයි කියලා කියන්නේ නිකණ්ඨ රාතපුත්‍රගේ නැත්නම් ඒ මහාවීරගේ ගෝලෙක්. ඉතින් අන්තිමට එයා සරුවචන් වහන්සේ බෑ දකින්න යන ආසාවක් ඇති වෙනවා. එතකොට නිකණ්ඨ රාතපුත්‍ර ඉච්චර කැමති වෙන්නේ නැහැ සරුවචන් වහන්සේ දකින්න. කෙසේ නමුත් ඉතින් මේ අබේ රාජ කුමාරයයි කියලා කියන්නේ කොසල් රජුගේ රාජ්‍යයේ රජුරුවන්ගේ පුත්‍රයෙක් නිසා කෙලිම විරුද්ධ වෙන්නේ නැහැ කියනවා. සර්වචනන්ත ළඟට ගිහිල්ලා වාදමුඛයක් නගන්නයි කියලා ਸਰවචනංශේ වාදෙන් පරද්දන්න කියලා අහනවා ਸਰවචනංශේ අනුන්ගේ හිත රිදෙන වචන කතා කරනවා කියලා අහන්නේ. නිකං උත්තරයක් ප්‍රශ්නයක් අහන්නේ කියලා කියනවා ਸਰවචනංශේ අනුන්ට හිත රිදෙන කතාවල් කතා කරනවාද කියලා. එතකොට බුදුරජාණන් වහන්සේකත් නම කදාකවත් අනුන්ට හිත රිදෙන වචනයක් කතා කරන්නේ නැහැ කිව්වොත් අහන්න කියලා කියනවා දේවදත්ත කෙලින්ම අපායට යනවා දේවදත්ත නිරේට යනවා කල්පයක් නිරේ පැතවන්න වෙනවයි කියලා දේවදත්තට සාපකලි නැද්ද කියලා අහන්නේ කියලා. එතකොට ඔව් කිව්වත් නැහැ කිව්වත් දෙකම අහුවෙනවා. ඒක නිසා සර්වචනසික තියෙන කතාවේ අඩුපාඩුකම පෙන්ලා දෙන්න දේවරාජ කුමාරයාට වාදයක් උගන්වලා පිටක් කරනවා. ගිහිල්ලා මේ දේවරාජ කුමාරයාත් අබේ රාජ කුමාර. බුදුජානසිංහ අහනවා සර්වචනංශයේ එමෙ අනුන්ගේ අහිත පිනිෂ කතාව කතා කරනවාද කියලා බුදුජානස් කියනවා කතා කරන උනොත් කරන වෙලාවල් තියෙනවා. නමුත් පුළුවන් තරම් නොකර බේරෙන්න තමයි ਸਰවචනන්ත උත්සාහ කරන්නේ. ඊට පස්සේ මේ දේවතත් සිද්ධිය කෙලින්ම වාදකට ලකා ගන්න බැරි වෙනවා. ਸਰවචනසේ 100%ක්ම කියන්නේ නෑ මම කතා කරන්නේ නෑ කියලා. ප්‍රයෝජනවත් වෙන වෙලාවල් තියෙනවා නම් ਸਰවඥතාඥානයට එන ගන්නවයි කියලා. ඊට පස්සේ ඇහුවට පස්සේ උඩ ලැබිච්ච වෙලාවදී මතක් කළා නම් එනං එනං වංශයේ දේවදත්තට මෙහෙම කරලා කතාවක් රොටේ ප්‍රසිද්ධයි. ඒතර බුදුරජාණන්සි කියනවා මම ඒ දේවදත්තට කිව්වා අඩු ගානේ ඒක අහලත් හැදෙයි කියලා හිතුනේ. ඒ නිසා මම එහෙම දේවදත්තට කතා කරේ කියලා සර්වචන් වහන්සේ නමක් මේ කතා කිරීමේදී පාවිච්චි කරන උපමාන. එහෙම නැත්නම් මිනුම් දඬු පිළිබඳව ඒකෙදී කතා කරලා තියෙනවා. රාජකුමාරයේ තථාගතයන් වහන්සේ වචනයක් කතා කරන්න ඉස්සලා දන්නවනම් ඒ වචනය අභූතං අනි මේ අතච්ච අනත්ත් සංහිතං කියලා. අභූතක් කියලා කියන්නේ සිද්ධ වෙච්ච නැති දෙයක් මේ ලෝකේ නිකන් ඔය ගුඪ ධර්ම. গুপ্ত ධර්ම සිද්ධ වෙච්ච නැති දෙයක්. අතච්චං සත්‍යයක් එක ඇත්තෙත් නැහැ. අනත්ත් සංහිතං ඒක අනුන්ට හිංසාවක් හිටිනවා. මේ වචන තුන අනුන්ට මේ වචනේ අහුවාම ඒ කෙනා ඒකට ප්‍රිය වුණත් ඒක අප්‍රිය වුණත් ਸਰවචනංශයේ එහෙම වචනේ දැනගෙන කතා කරන්නේ නොවිච්ච දෙයක් අසත්‍ය වූ දෙයක් අනුන්ට හානි කර දෙයක් නම් ඒ දේ අනුන් අහන්න ප්‍රිය වුණත් අප්‍රිය වුණත් ਸਰවචනංශ කතා කරනවා ඒකෙන් අදහස් කරන්නේ කතා කරද්දී ඉස්සර වෙලාම ਸਰවචනංශයේ ඒක පිළිබඳ ප්‍රතිවේක්ෂා කරලයි කතා කරන්නේ ඊට පස්සේ කියනවා වෙච්ච දෙයක් ඇත්තටම වෙච්ච දෙයක්, ඒ වගේම සත්‍ය දෙයක්. ඒ වගේ මේක ඇහුවාම අනුන්ට එකෙන් ප්‍රයෝජනවත් වෙනවනම් ඒක තමයි ਸਰවඥාචි කරන්නේ. ඒ ඒ කතාව තමයි කරන්නේ. නමුත් මේ අන්ත දෙක මැද ගොඩාක් සම්බන්ධතා තියෙනවා. වෙලා නැහැ. නමුත් ඒක ඇත්තක්. අනුන්ට හිතසුව පිණිස වෙනවා. එතකොට ඒක අනුන්ට කතා කිරීමේදී ਸਰවඥාචි කාලේ සලකා බලනවා. ඒ වගේම වෙච්ච දෙයක් සත්‍යයක් ඔය තනිට කෙනෙක් හැම සතුටකටපත් වෙන්නේ නැහැ. ඒ මනුස්සයාගේම දෝෂයක් වෙන්න පුළුවන්. ඒකකොට දන්නවනම් සර්වඥාන්සේ මනුස්සයාට ඒක හේතු ගන්නන්න පුළුවන් වෙලාව කාලය ගැන සලකා බලනවා කියලා. මේ මනුස්සයා මේක දැන් මේ වෙලාව කියලා හරියන්නේ විවේක වෙලාවට කියන්න ඕනයි කියලා වෙච්ච දෙයක් සත්‍යයක් නමුත් ඒ පුද්ගලයාට පිළිගන්න සබාවක් මැද නම් කේන්ති කිල්ල වෙනවා නොපිළිගන්න ඉඩ තියෙනවා. ඒ වෙලාවට කාල කාලඤ්ඤෝ කියලා කියනවා කාලය ගැන සරුවචනසේ සඳහන් කරනවා. අන්නේ විදිහට යම් කිසි වෙලාවක සරුවචනංශයට කතා කරන්න සිද්ධ වුණොත් කතා කරන්නේ කල්යතු සල්කිරීමට. ඉතින් මේක අර සාමාන්‍ය ගී ජීවිතය ගත කරන කෙනෙකුට සැලකිලිමත් වෙන්න පුළුවන් නම් මම මේ කරන්න හදන වැඩේ වෙච්ච සිද්ධියක් නා. ඒ වගේම ඒක වෙච්ච තාලෙටම කිව්වොත් තමයි ඒකට සත්‍යයක් කියන්නේ වෙච්ච දේ මොක වුණත් වෙන දෙයක් කියනවනම් ඒක අසත්‍යයක් වෙනවා. ඒ වගේම මේක අහලා මේ මනුස්සයාට අර්ථ සිද්ධියක් වෙනවා. ඒකෙන් ප්‍රෝජනක් වෙන්න ඕන නම් එහෙමනම් සර්වචනාංශේ එහෙම වචන පාවිච්චි කරනවා. ඒක නිසා ඕනම කෙනෙකුට මම කියනවා ඔය පත්‍රේ හරි රේඩියෝ එකේ හරි ටෙලිවිෂන් එකේ හරි තියෙන දක් වෙලා තියෙනවද බලන්න කවදාකවත් වෙලා නැහැ වෙලා තියෙන දෙය හාත්පසම දෙයක් තමයි ඔය කියන්නේ. ඒක 100ට 100ක්ම ඔප්පු කරගෙන යනවා දැන්. කියන හරියක් මේ තොරතුරු අපිට මේ ප්‍රවෘත්ති කියලා ඒවා සේරම තියෙන්නේ සිද්ධියක් නොවිලා නෑ. නිකන් අර කපුටේ කළු පාටට කපුටු තට්ටක් වගේ වමනේ කරලා තියෙනවා කවුරු හරි. මත ඒක කියන්නේ කපුටු තට්ටක් වමනේ කියලා. ඒමන්ෂා ගිහිල්ලා කියන්නේ කපුටෙක් වමනේ කියලා. ඒමන්ෂා ගිහිල්ලා කියන්නේ අනිත් එකන කවුරු හත් දෙන්නේ වමනේ කරා කියලා. අන්තිමට කවුරු හත් දෙනෙක් වමනේ කරා කියලා නිවුස් වලට කියනවා. ඉතින් අපි බත් එක බිම තියලා අහගෙන ඉන්නවා බුදු අම්මේ කපුටු හත් දෙනෙක් වමනේ කරන්න ගියාම කොච්චර අමාරුවක්ද කියලා. බලන වෙලාවට කළු පාටට වමනේ ටිකක් ගිහිල්ලා. සම්නික්කරම අද මේ රට රාජ්‍යවල විනාශ කරන්නේ එකම දෙයයි තාම කරගන්න බැරිනේ ප්‍රවෘත්ති මාධ්‍ය වලට ගෑණි මිනිහා කරන්න විතරයි බැරි වෙන්නේ. ඒ ටිකත් කරන වෙන තැන්වල ප්‍රවෘත්ති වලට කරන්න බෑ. ඒ තරමටමයි ඒක නිසා ලංකාව වගේ රටවල් වල පොඩි දරුවෙකුට බොරුවක් කියනවා කියන එක ගාණක් නෑ. ඕන පිටරට ගිහලා වහන්න ලංකාවේ දරුවෙක් හරි පිටරට ගියාට පස්සේ කවදාකවත් මේ පොඩියම බොරු කියන්නේ. සමාජයේ බොරු කියලා පුරුදු නෑ. ඇහුවොත් කෙලින්ම කියනවා මෙන්න මේකයි උනේ කියලා ඒක හොද්දටම පේන තියෙන ලංකාවේ හැදිච්ච පොඩි දරුවෙකුට බොරුවක් කියනවා කියන එක කටේ තුලේ ගෑවිලා කියනවා. මොකද අම්මලා තාත්තලා පුරුදු කරලා. කියන හරියක් බොරු කියනවා. පොඩි කම මොනව ඇහුවත් කාරණාව කියන්නේ අනම්මනම් කියනවා. ඉතින් ඒ දරුවට බොරු කියනවා කියන එක පුරුදු වෙනවා. පිටරටක ඒ බොරු කියන්නේ නැති සමාජයක දරුවෝ ළඟක් නැහැ. මම එක දවසක් ඔය ඒ බීච් එක ලාපෙලා වෙච්ච අග්ගඥ මේ මනාලේ ආම්තුරු. ඒ ආම්තුරු ආව තාත්තත් අන්න ගාගෙන ඒ තාත්තා ජර්මන් එක්කනේ බුද්ධ ධර්මයටත් විරුද්ධයි පුතා බැවිදුණටත් විරුද්ධයි. ඒ වුණාට රට බලන්න ඇවිල්ලා පුස්තකාලේදී හම්බුණා. ඊට පස්සේ මම අන්සෝම්නස්ව වඳින්නෙත් නෑ මම හැබැයි ගරු කරනවා හැබැයි ඉතින් මගේ ආගම මේකක් කියලා මම කව කමන්නේ ඒක ප්‍රශ්නයක් නෑ කියලා කතා කරගෙන හිටියා. ඊට පස්සේ මම මේ මම ජර්මන් දන්නේ නැති ඉඳා මං කිව්ව අනාලේ හැමතුරන්නේ අපි දෙන කතා කරනකොට පරිවර්තනය කරන්න. කියලා ඉවරලා මේ හැබැයි මං කිව්වා මේ බොරුව බොරුව බොරු කියන්න එපා කියලා මට පරිවර්තනය කළා. මම චෙක් කරනවා කියෝ මුදෙම හරියට පරිවර්තනය කරනවාද කියලා. කියනකොට මේ කතාව නතර කරලා අනාලේ හම්තු තාත්තට කිව්වා මේ ස්වාමීන් වහන්සේ මා පරිවර්තකෙක් පාවිච්චි කරන්න කැමතියි. පරිවර්තකෙක් වශයෙන් හැබැයි ඒ ස්වාමීන් මට කියනවා තාත්තා කියන එක පරිවර්තනේ බොරු කරන්න එපයි කියලා. ඒතරම තාත්තා නතර කරලා කිව්වා ස්වාමීන් වහන්සේට කියන්නේ කිව්වා මම බිස්නස් කරන පවුල කිපුතුනේ අපේ પરම්පරා හයක් කොහෙද මේ වෙනකොට කවදාකවත් බොරුවක් කියලා නැති බව අපි නම්බුවට ගෙනියන කාරණාවක් අපේ පවුල. પરම්පරා මෙච්චර ගානක අත්තගේ මුත්තගෙන් මට ඇවිල්ලා තියෙන ගරුත්වය තමයි කිව්වා කවදාකවත් මොනම හේතුවක් නිසාත් අපි බොරු කියලා නැහැ කිව්වා. ඒ නිසා කියපන් ස්වාමීන් වහන්සේට ඔබ කවදාත් බොරුවක් කියෙන්නේ නැහැ. මගේ ඇඟ හීතල වෙලා අපි දවසකට කියන බොරු කන්දරාව ගැන දකිනකොට. ඒ මනුස්සයට එච්චර ශක්තියක් තියෙනවා කියන්නේ අර ධර්මපාල ජාතිකේ සිහිපත් වෙනවා. ඒ දරුවා කියනවා අපේ කවදාවත් අපේ තාත්තා පිළිගන්න එකක් නැහැ. ඔබතුමා මම මරුණා කියලා එළුගට එළුවට ටිකක් ගෙනිච්චාට. තාත්තා කියනවා පැහැදිලිවම තාත්තා දන්නවා අපේ පවුල බොරු කියන්නේ කවදාකවත් අකල් මරණයකට ලක් වෙන්නේ. කවදාකවත් අකල් මරණයකට ලක් වෙන්නේ. ඊට පස්සේ දිසාපාමොක්කාචාරි කරන්නේ එළුවට ටිකක් අරන් ගිහිල්ලා ඒ රජුරෝ ඒ බමුණගේ ධර්මපාල කුමාරගේ පියා ළඟට ගිහිලා කියනවා අනේ මම ළඟට එවුවා ඔබතුමාගේ දරුවා අනේ අකල් මරණකටපත් වුණා. ඉතින් අපි ආදාන කටයුතු කරා මම මේ කියන්නයි ආවේ මේ දරුවා වෙනුවෙන් එන්න මේ තිබුණ ඇටකටුටි කියලා අර මනසට හිනාය. ඒක කදාකත් වෙන්න බෑ මගේ දරුවා මැරෙන්න බෑ. අපි પરම්පරාවක් කවදාවත් බොරුවක් කියලා. ඊට පස්සේ ඇටකට දුන්නට පස්සේ කියනවා දුවර පරීක්ෂා කළා බලලා මේකේ ඉලුවන් ගැටකට. ඉතින් ඒ තරමටම මේ සත්‍ය කතා කිරීමේ ශක්තියක් කියනවා. ඒ නිසා සර්වචනාචිත කියනවා අද්විච්ච වචනා බුද්ධ අමෝඝ වචනා ජින. බුදුරජාණන්සේගේ වචන දෙකක් කතා කරන්නේ හිස් වචනකුත් නැහැ. කියනවා නම් කතා කරන්න වෙච්ච දෙයක්, සත්‍ය දෙයක්, ඒ වගේම මේ අහණේ කරන්න අර්ථවත් වෙන දෙයක්. අහණේ කරන්න අනර්ථවත් දෙයක් වුණත් සර්වචනාචේ දයානුකම්පාවෙන් කියනවනම් ඒ මනුස්සයා පිළිගන්න පුළුවන් තත්ත්වයටපත් කරලා. පත් වුණාට පස්සේ තමයි කියන්නේ අහවල් වාසේ අහවල් දෙක වුණා මට මේක කියන්න හිතුණා ඒ වෙලාවේ කිව්වනම් මේක පටලවා ගන්න නිසා මම මේ කියන්නේ මම මේ කියන්න හදන කාරණාට කැමැතිද අහන්න මට අහුම්කම් දෙන්න පුළුවන්ද කියලා අවධානය ඉල්ලගෙන තමයි කියන්නේ. කියනකොට තේරෙනවා සර්වචනංශයේ මහා කරුණාවක් විතරක් නෙවෙයි මහා ප්‍රඥාවක් ඇතුව කටයුතු කරපු නිසා තමයි මේ අවුරුදු 2600ක් ගිහිල්ලත් තාමත් කාටවත් අත්හිටින්නේ නැහැ මේ සර්වඥ දේශිත වචනයකට ඇලපිල්ලක්වත් එකතු කරා. ඉස්පිල්ලක්වත් එකතු කරා. ත්‍රිපිටකය සුද්ධ කරනකොට පුස්කොළ පොත්වල ලියනකොට සෑහෙන්නේ මේ රේණු ගැලවිලා කුස්කොලපතොල සමහරලාට ඒ රේණු ඇදිලා යනවා. එතකොට ඔය හයන්න භයන්න වෙනවා. වයන්න ඡයන්න වෙනවා. ඒ වගේ දේවල් වෙලා තියෙනවා. ඊට පස්සේ ඒ කුස්කොලපත කියවෙන කෙනාට කුස්කොලවතරත් කරු කරන්න ඕනේ. බුදුහාමුදුරන් කරු කරන නිසා හයන්න බහන්න දෙකම දාලා වචන දෙකම ලියන්න. දැන් අද ත්‍රිපිටක ධ්‍යාන පොත් කියවන්නේ ඒකේ නානා පාඨහ කියලා වෙනම කොටසක් තියෙනවා. මේ පාඨයේට සිංහල පොතේ මෙහෙමයි, සියම් පොතේ මෙහෙමයි, බුරුම පොතේ මෙහෙමයි, අසවල් පුස්කොළ පොතේ මෙහෙමයි මෙහෙමයි කියන කියලා සෑම පාඩයක්ම දක්වන මිසක එක වචනයක්වත් වැරදිච්ච වචනයක්වත් අයින් කරන්නේ මොකද කාටවත් එච්චර අධිකාරී ශක්තියක් නැහැ මේක සරුවත්ම වචනේ නම් වෙනස් කරන්න. මොකද ඒ තරම්ම මේ හැම වචනයකම පුදුම බලයක් තැම්පත් වෙලා තියෙනවා. ඒක හැම කෙනාගේම තියෙනවා. නමුත් අර මේ වචනය සම්බන්ධ අපි අපේ මේ හැලු ගතිය නිසා අපි කියන දේවල් කවුරක්ක ගණන් ගන්න තිමන්ටටපත් වෙනවා. ඒ විතරක් නෙවෙයි නොසලකා නොහිත කරන කතා නිසා ගොඩාක් වෙලාවට මේ කෙලස් කෙලස් පහල කරන අතරුගේ ඇතුළත කතාවට යනවා. ඉතින් නිසා සාමාන්‍ය ජීවිතයේදී පවා ශක්ති ප්‍රමාණය මිනිසත් භාවය ආර්ය තුෂ්ණි භාවය ගැන සැලකිලිමත් වුනේ නැත්නම් අද මේ තියෙන විෂම සමාජයේ ජීවත් වෙන්න අමාරුයි. එක දවසක් ඔය නිල්ලඹින් දැද්දී ඒත් මාත් එක්ක මට කියනවා බුදුරජාණන් වහන්සේ ඉඳද්දී කතා ජාති 32ක් නම් කරලා තියෙනවා මේ 32 නොකල යුතුයි. ඒක කියන්නේ තිරච්ඡානගත කතා. තිරච්ඡාන කියලා කියන්නේ ඔළුව කෙලින් කරගෙන කරන කතානේ ඔළුව පැත්ත දාලා කරන කතා. ඒ කියන්නේ හරහා වැටිලා මේ මනුස්සයා කතා කරන්නේම වැටිලා. ඔළුව කෙලින් නැහැ. තිරසනයි කියලා කියන්නේ ඔළුව හරහට තියෙන උගේ. මනුස්සයාගේ විතරයි උඩට තියෙන්නේ. ඉතින් මනුස්සයා හරහා වැටෙන කතා 32ක් තියෙනවා. ඉතින් ඒව තමයි ඔය සෝර කතා, රාජ කතා, කුමාරි කතා ඒ වගේ ගොඩාක් විස්තර තියෙන ඉතින් යා කියනවා අද කොච්චර 32ක් තියෙනවා කොච්චර ඒවා උපහාසාත්මක පෙන්නනවා නම් යා කියනවා අද හැම පත්තරයකම සබ් එඩිටර්ස්ලා 30 දෙනෙක් ඉන්නවලු ඒ එක එකට නොකල යුතු කතාවල විස්තර හොයන්න විතරක් නෑ යුද්ධ ගැන හොයන්න වෙනම සබ්බේසි කෙනෙක් ඉන්නවා. ඩයන කුමාරි ගැන හොයන්න වෙනම සබ්බේසි කෙනෙක් ඉන්නවා. ඒගොල්ලෝ ඒව පුරෝණ පත්තරේ. පත්තරේ 32 කුමාරව 32 නැත්තම් කවුරුත් තරම් කියවන්නේ. ඒ පත්තරේ අංග සම්පූර්ණ නැහැ. තිරච්ඡන කතා 32ම සම්පූර්ණ නම් ඒ පත්තරේ උණු කවුම් වගේ විකිට. ඉතින් මේ මිනිස්සේ බුදුහාමර කරන්න එපයි කියපු කතාවම හරියට උලුප්පලා. එකේ මේ මට කටපාඩමේ මතක නැහැ 31ම 32 කරන බලන්න ඒ ටික නොලැබුණොත් දවසක් ඇතුළත ඒ ප්‍රවෘත්ති පත්‍ර කියවන මේ ජනමාධ්‍යට අහුවෙච්ච මනුස්සයාට කන බත් එකට ලුණු නැති වුණා වගේ. අර කුණු ටික ඔළුවේ දාගත්තේ නැත්තම් ඒකල් වල තටමනව ඉඳගෙන භාවනා කරා. ඒකල කියනවා ඇතුළත කතාව නැත කරන්න බෑ. ඇත් දෙක වහගත්තාම රූප පේනවා. ඇත් දෙක වහත්තාම මේක පේනවා අරක පේනවායි කියලා. මේ හේතුව මේ වචිද්්වාරයේ සහ කන මේ දෙක අතර සංවරයක් නැතිකම නිසා ඒක උප්පත්ති දෝෂයක්වත් ආවේනික ලක්ෂණයක්වත් නෙමෙයි අපි ඇබ්බැහිය නිසා වෙච්ච දෙයක්. ඒක නිසා පුළුවන් තරම් එයින් ඒ ඝන සංකණිකාවේ වෙන් වෙලා නැත්නම් විවේක ස්ථානයක ඇසු කරගෙන ඉන්නකොට ඒ කතා කිරීම නැත්නම් නොකර සිටීමේ ලාභේ කියන්න හරි අමාරුයි. උදාහරණයක් වශයෙන් කියනවා නම් කතා කිරීමම රසාවක් කරන ගුරුවරුන්ට දවසට පැය 5යි වැඩ කරන්න. කයින් වැඩ කරන කෙනෙකුට පැය 8ක් වැඩ කරන්න. ඒ පහේ වැඩ කරද්දී අයිස් ගන්නත් පීරියඩ් එකක්. අයිස් කාමරය කියලා කියන්නේ ටීචර්ස් ඒ රිලීෆ් පීරියඩ් එකක් හම්බ වෙනවනේ ඒ කාමරේ ගිහිල්ලා ඉන්නකොට අයිස් කාමරය කියලා කියනවා. අයිස් ගන්න පෑදෙනවා මොකද හේතුව එක දිගට පැය පහ කතා කරොත් බ්ලඩ් ප්‍රෙෂර් එක නැගෙනවා. ඉතින් ගෙදර ගියාට පස්සේ නැත්තරම උගන්නන්න පටන් අරගන්නේ පැය පහ ඉවර වෙලා ඊට පස්සේ තවත් ටිකක් එකතු වෙනවා. යුනිවර්සිටිස් වලත් තියෙනවා අවුරුදු 5ක් වැඩ කරපුවම අවුරුද්දක් සැබටිකල් දෙනවා. සම්පූර්ණ කතා නොකර පැත්තකට වෙනවා. හැබැයි හුඟක්ම කට්ටිය කතා කරන්නේ සැබටිකල් ඉර කියලා. ලෙක්චර්ස් වලට ගිහිලා නෙවෙයි සැබටිකල් එක තමයි කතා කරන්නේ. ඉතින් ඒ තරම මේක හරි මේ ශක්තිය දබන ඒ වගේම මොළයට හරි වෙහෙසක් දෙන වැඩක්. ඉතින් ඒක අපිට තේරෙන්නේ නැහැ මොකද මේක පුරුදු කරලා අබ්බැහිලා තියෙන නිසා. ඒක තේරෙන්නේ සිල් රකින්න කෙනාට වැඩිය සමත භාවනා කරන කෙනාට තේරෙනවා ඔය අතුලත කතා මාර්ගේ විපස්සනා කරන කෙනාට තව ඩිංගක් ඉස්සරහට යනවා. ඉස්සරහට ගියාට පස්සේ විපස්සනා කරන කෙනාට ඒක ලොකු වගකීමකුත් වෙන අතර පුංචි ඒ විපස්සනා ටැක්ටික් එක නිසා විපස්සනා උපයෝග ප්‍රයෝගය නිසා පුංචි මේ ලාභිකුත් තියෙනවා. උදාහරණයක් වශයෙන් කියනනම් අපි පැයකට ඉස්සලා භාවනා කරමින් හිටියා. ඒ ඉන්න වෙලාවේදී අපි උත්සාහ කරාට ආනාපානෙ හිත තියාගෙන ඉඳ নানা ආකාර ශබ්ද නිසා අපේ හිත පිට දුවනවා මේ කුරුල්ලන්ගේ ශබ්ද, බාහිරින් එන ශබ්ද නැත්තම් ඇතුළෙම ඉන්න පිරිසකේ පිරිසකේ මොනවාරි ශබ්දයක් හදලා පිට දුවනවා. ඉතින් මේ පිට දුවනකොට අපිට පේන පැහැදිලිවම පුහුණු කරපු නැති මනස ආනාපාන අරමුණට වැඩිය අර ශබ්ද වලට ප්‍රිය කරනවා. ඒකල ඒ අනුව සාහිත කැඩිලා ආහිත පස්සේ මේ දෙස් දෙනවා චෝදනා කරනවා මට මෙච්චර දුර ඇවිල්ලා භාවනා කරන්න ගියාට මේ ශබ්ද නිසා භාවනා කරන්න බෑ කියලා. ඇත්තටම ආධුනිකයන්ගේ චෝදනා සාධාරණයි. මොකද හේතුව අර ගොඩක් අමුතු தත්යකට හිතපත් කරලා භාවනා කරන්න ගියාට පස්සේ හිතේ තියෙන මේ නොදැමුණු ගතිය නිසා බාහිර පොඩි සත්‍යයක් ආවත් කැඩේ. නමුත් යම් ප්‍රමාණයකට භාවනා කරපු කෙනෙක් නම් අර්ථකථනයක් දෙන්න පුළුවන් සතිය අඳුරගත්තට පස්සේ සතිය කියන එක දැනගත්තට පස්සේ නැත්නම් ආනාපාන සතිය පිළිහිටියට පස්සේ කිසියම් සද්දයක් නැතුව සද්ද නැති තැනක දිනු කර ගන්නා සතියට වැඩිය හොඳ සතියක් තියෙන්න ඕනේ ටිකක් ටිකක් සද්ද තියෙද්දි හිත දියුණු කරා. ඒ නිසා සතිය දියුණුවාට පස්සේ ඒ කෙනාගේ අමතර පුහුණුව වෙන්නේ වැඩිපුර අධ්‍යාපනය වෙන්නේ සාමාන්‍ය සද්ද තියෙද්දි ඊ ගත්ත අරමුණ කඩා ගන්න නැතුව ගෙනියන්න පුළුවන් ද කියන එක. ඒක මෙහෙම විස්තර කරනවා මේ පරියංක භාවනාවේදී සද්දෙට කැඩෙන්න ඉස්සරලත් හිත තිබුණේ ආනාපානේ නම් සද්දෙට කැඩලා ඉවර වෙලා නැවතත් එන්නේ ආනාපානෙට නම් සද්දෙන් හානියක් වෙලා නැහැ කියන එක හිතාගන්න. වෙන්නේ උපදේශයක් ලැබලා නැත්නම් ඒ වගේම ලෑස්ති වෙලා ගියේ නැත්නම් යන්න ඉස්සලා ආනාපානෙ තමයි තියෙන්නේ. ඊට පස්සේ ශබ්දෙට හිත කැඩලක පාට ආහාපානටත් එනවා. නමුත් ආවට හිත පෑරිලා තියෙන්නේ. හිත පශ්චාත්තාප වෙලා තියෙන්නේ මට මගේ හිත කැඩනවා. ඊට පස්සේ ආහාපානට ආවට ආනාපානේ බුද්ධි විඳිනවා වෙනකොට හිත ද්වේෂයේ බුද්ධි විඳිනවා. මගේ හිත කැඩුනා කියන ඒ ද්වේෂයේ බුද්ධි විඳින්න ගත්තාම අර නැවත ආනාපානට ආව ඒ ආනිසංසය ලබනද ඒ යෝගාවචරය දක්ෂ නැති ඉතින් ඒ නිසා ඒක හොඳටම හිතට වද්දා ගන්න ඕනේ. සාමාන්‍ය ඔය ක්‍රම දෙකෙන්ම වද්දාන්න පුළුවන් එකක් තමයි සද්ද නැතිම තැනක භාවනා කරලා ඇති කරගන්න සතියට වැඩිය ලොකු සතියක් දියුණු සතියක් අවශ්‍යයි. සද්ද ඇති තැන භාවනා කරන ඒ නිසා ටිකක් ටිකක් සද්ද දෙවන්න කමක් නැහැ කියන අදහස. දෙක තමයි සද්දයකට නම් කැඩෙන්නේ ඒ සද්ද කැඩෙන්නේ ඉස්සෙල්ලා තමයි හිතේ අරමුණේද සද්දට හිත කැඩුණාට පස්සේ නැවත හිත පැමිණෙන්නේ අරමුණටද කියන එක හොඳට කැඩෙන කැඩෙන වාරේ නිරීක්ෂණය කරන්න පුළුවන් නම් එතකොටත් යෝගාවචරයට තියෙනවා දක්ෂකමක් එහෙම නැත්නම් සතුට වෙන්න කාරණාවක් ආපහු ආවට පස්සේ ආනාපානට ආවොත් පශ්චාත්තාප වෙනවා වෙනුවට හිත නරක කරගන්නවා වෙනුවට හිත දැන් පිට ගියාට නැවත ආනාපානට එන්න හුරුවක් තියෙනවා ආනාපානට එන්න බයලජ්ජාවක් තියෙනවා කියලා ඒ නැවත පැමිණීම තමන්ගේ භාවනා දියුණුවක් විදිහට සලකගත්තොත් මේ අනාථපිණ්ඩික සිටුමාන කියපු විදිහට නච්ච මේ සද්ද නිසිතං විඥානං උප නච්ච මේ සද්ද නිසිතං විඥානං භවිෂති इति මට නැවතත් සද්දේ නිශ්චිත කරගත්ත විඥානේ නොවේවා ආනාපානේ විඥානේ වේවා වෙන විදිහට කියනවා නම් ආශ්වාස ප්‍රශ්වාසයේ බලන විඥානයේ තියෙන කාය විඥානේ නාසිකාග්‍රේ පිම්බි මහැකිලින් බලනවා තියෙන උදරයේ ඒකත් කාය විඥානේ දැන් මේ කාය විඥානේ තිබුණ හිත තමයි නැත්නම් කයේ උපන් හිත තමයි සද්දයක් කරනකොට ඒක පාරට සෝත විඥානේ බවට පත් වෙනවා. එතකොට මේ සෝත විඥානේ ඇති ඇති සෝත විඥානය හැම වෙලාවෙම විනිශ්චය කරනවා මේ අහපු දේ මනාප දෙයක්ද අමනාප දෙයක්ද. එතකොට දැන් අපි හිතමු අමනාප සද්දයක් ආවේ කියලා ඒත් එක්කම ද්වේෂය හිතට පහළ වෙනවා එනනම් දෝෂ අනුසය හිතට පහළ වෙනකොට අර සෝතය විඥානේ පහල කරගත්ත ඒ චිත්ත වීතිය දැන් සද්ද නැති වුණාට සද්ද නිසා ඇතිවෙච්ච ද්වේෂය පහලක ද්වේෂයේ දිගේ දෝසානුසය දිගේ දිගට දිගට දිගට දිගට සෝත විඥානයේ වශයෙන්ම පහළ වෙන්න පටන් ගන්නවා. අන්න ඒ දේ නොවෙන්නයි මේ සාරිපුත්‍ර ස්වාමීන් මෙතෙන්දි මතක් කරන්නේ සද්දට ගියාට කමන්නේ හැබැයි ඒක දිගේ දිගින් දිගට පශ්චාත්තාප වෙවි විඥානයේ සෝතය අනුගමනය නොකරවා නැවත කාය විඥාණයට ගේන්න පුළුවන් නම් එයාගේ දක්ෂකමක් තියෙනවා. ඉතින් එතකොට මේ බණ අහලා මේක සාර්ථක වෙච්ච වෙලාවක ඒ යෝගාවචරයට සපේලා කමඨාන් සුද්ධ කරනවා කියන්න පුළුවන් නම් මම හොඳට භාවනා කරගෙන ඉන්නකොට ආනාපානේ ආශ්වාසයේ ඉන්නකොට හෝ ප්‍රශ්වාසයේ ඉන්නකොට සද්දයක් ආවා මම ඒ සද්දෙට හිත කැඩුනා ඒ සද්ද බොහොම කටළු කංකරච්චල් සද්දයක් ඒ සද්දේ නැති වෙච්ච ගමන් හිත නැවත ආස්වාදට ප්‍රසවාසයට ආවා. එතකොට හිත පාර ගන්න නැතුව පශ්චාත්තාප වෙන්නේ නැතුව මට මේ ආපු ගමන්ම ආස්වාස් ප්‍රසවාස දිගේ දිගින් දිගට ගෙනියන්න පුළුවන් වුණා කියන මට්ටමට ඒක කරලා ඒක කෙනෙකුට කමඨාන් සුද්ධ කරනවා කියන්න පුළුවන් තරමට දියුණු වුණා නම් ඒ යෝගාවචරයට වෙච්ච සද්දේ නිසා තියෙන සතුටට කාරණාවක් මිසක පශ්චාත්තාපයට කාරණාවක්. ඒක තේරුම් ගන්නවා දැන් මට පුංචි සද්දයක් තියෙනකොට හැලහැප්පීමක් වෙනවා. නමුත් සද්දෙන් පස්සේ බොහොම ඉක්මනට සුවසේ සුවයක් සිද්ධ වෙනවා. ඒක පාට ඇවිල්ලා ආයේ කාය ප්‍රසාදයේම නැත්නම් ආනාපානෙම හිත පවත්වන්න පුළුවන් කියලා ඒක කරනවා විතරක් නෙවෙයි ඒක කියන තරමටම ඒක සමාදන් වෙලා ඒකට උත්සාහ කරන්න ගත්තොත් සද්දයක් එන හැම වෙලාවෙදීම බලනවා කොච්චර ඉක්මනට මට නැවත ආරමුණට එන්න පුළුවන්. මූල කර්මස්ථානට එන්න පුළුවන් කියලා. වෙන විදියකට මේක කියනවා නම් සද්දයකට කැඩිච්ච හිත ආපහු gedere එන වෙලාව තියෙනවානේ. ආනාපානට එන වෙලාවේදී අන්නේ gedere එන හිත සාදරයෙන් බාර ගන්න කැමති නම් හිත ආපහු ආවිලා ආනාපාන දිගේයි. එනකොට ඒ හිතට මේ තරහිතකේ තරහම උනෝකේ පිළිගත්තොත් මොකද උඹ පිට ගියේ මම කියලා තිබුණේ ආනාපාන ඉන්ද්‍රිය මොකටද සද්දර ගියේ කියලා රොස්පරොස් කරන්න ගත්තොත් එතකොට වෙන්නේ අර ද්වේෂ හිතවිලි සෝතය මුල් කරගත්ත ද්වේෂ හිතවිලි પરම්පරාවක් ගිහිල්ලා අනවශ්‍ය විදියට තමන්ගේ චිත්ත ප්‍රවෘත්තිය විඥාන ස්රෝතය නීවරණගත වෙන එකයි වෙන්නේ. ඉතින් මෙන්න මේක සමත භාවනාවේදී එච්චර සාකච්ඡා කරන්න සාකච්ඡා කරන්න බෑ සමත භාවනාවේදී කියන්නේ පුළුවන් තරම් සද්ද නැත්නකට යන්නේ කියලා. විපස්සනාවේදී නම් එන්න ඇරලා සද්දෙන් පස්සේ තමයි නැවත මූල කර්මස්ථානට යෑමේ කොච්චර කෙටි ක්‍රම දක්ෂකම තියනවද ඒ වෙච්ච එක නඩුවහා ඉනව වෙනුවට ආපු වෙලාවෙම ආනාපානෙ පිටවගෙන යන්න පුළුවන් නම් ඒක යෝගාවචරයාගේ ලොකු කඩයිමක් වෙනවා. ලොකු දියුණුවක් වෙනවා. ඉතින් මේක ඒ සෝත විඥාන කාය විඥාන පාරදිගෙත් කියත හැකි. එහෙම නැත්නම් කියන්න පුළුවන් ආනාපානෙ හිටපු හිත සද්දට කැඩුනයි කියලා කියන්නේ සතිය අසතියටපත් උනායි කියලා හිතමු. නැත්තම් අප්‍රමාදව හිටපු හිත ප්‍රමාදයට වැටුනායි කියලා. ඉතින් එතකොට අපිට ද්වේෂයක් එනවා. අනේ මට සත්‍ය පවත්වාගෙන යන්න බැරි වුණා. අප්‍රමාදී පවත්වාගෙන යන්න හිත ප්‍රමාදයට වැටුණා. එහෙම නැත්නම් සතිය කැඩුනා කියලා අපි කෑපු කෙනාට හෝ කැස්සට හෝ මොකක් හරි සද්දෙට ද්වේෂ කරනවා. නමුත් ඒ වෙනුවට තමන්ට කල්පනා කරන්න පුළුවන් නම් සතිය තියෙන වෙලාවේදී සතිය ගැන සතුටු වෙන එක හොඳයි. නමුත් ඊටත් වැඩිය හොඳයි සතිය නැති වෙලාවේදී පශ්චාත්තාප නොවීම. අසතියක් ඇවිල්ලා එනේන අසතියක් පාසා පශ්චාත්තාප නොවීමේ මේ ගුණය දිනු කරගත්තොත් ඒක සතියෙන් සම්පජාඤ්ඤය හරහා උපේක්ෂාවට පාරකපා. ඒක නිසා හිත කැඩෙන වාරයක් පාසා හිත වැඩෙන වාරයක් පාසා Tamanne මේක පරීක්ෂා කරන්න පුළුවන් සද්දෙන්ද පමණක් නෙමෙයි වේදනාවෙත් පුළුවන් හිතවිලි වලට පුළුවන්. ඒ සතිය කැඩුනා නැත්නම් ප්‍රමාදයට වැටුණා මේ ප්‍රමාදයට දරනට හිත කම්ප කරගන්නේ නැහැ. ඒ කැඩිච්ච හිත ආපහු අරමුණට ආවට පස්සේ නැවත පැමිණීමේ සතුට ගන්නවා මිසක් ආහිත පිට ගියා කියලා සතිය කරනවා කියලා පශ්චාත්තාප වෙන්නේ නැති මට්ටමට දියුණු කරගන්න පුළුවන් නම් ඒක සාරිපුත්‍ර ස්වාමීන් සඳහන් කරන්නේ සති ඉන්ද්‍රිය සති බලයක් බවට පත්වන වෙලාවට. සති ඉන්ද්‍රිය තියෙන වෙලාවේදී නැවත අපව සතිය පිහිටවීම සඳහා එයාගේ ඉන්ද්‍ර ශක්තිය නායකත්වය පාවිච්චි කරනවා. සතිය බලයක් වඩපත් වෙනකොට ඒ බව Taman දන්න. මගේ හිත කැඩෙනවා, සතිය කැඩෙනවා. නමුත් කැඩුනට මම නොසැලී නැවත හැකි ඉක්මනටම මූල කර්මස්ථානේ නැවත මම හිත පිටව ගන්නවා කියලා ඒ දේ අගය කරන්න පටන් අරගත්තොත් ඒ යෝගාවචරයට බාධකවලට අනිවාර්යම තරහ වෙනව වෙනුවට සෑම බාධකයක් මාර්ගයේම සතුටු වෙන්න කාරණාවක් තියෙන බව තේරුම් තේරුම් ගන්න පුළුවන් වෙනවා මේක හුඟක් අත්දකින්න පුළුවන් ඒ දිහා වැඩ කරලා ඊට පස්සේ තමයි මේක හරහා මේ සතිය කැඩුනා කියලා පශ්චාත්තාප නොවීම හරහා තමයි මේ අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවීම කියන බරපතල පාඩමට අපි එළඹෙන්නේ. අෂ්ටලෝක ධර්මයේ කම්පා වෙනවා කියලා කියන්නේ ලාභයක් ආනපන හිත තියෙනකොට සතුට වෙනවා සද්දයක් හිත කැටිච්ච ගමන් කනගාටු. නමුත් ආනපන සතිය තිබුණත් හිත කැඩුනාත් සතිමත් උනත් නැතත් ඒ බව දන්න ගතිය, නොසලින ගතිය තියෙනවා නම් ඒක මේ තාමත්ම මම අර කිව්ව විදිහට භාවනාවෙම අත්දැකිය හැකි විපස්සනාව දන්න කෙනාට හිත ලෑස්ති කරගෙන යන කෙනාට ලේසියෙන් අත්දකින්න පුළුවන්. අත්දකින්න අත්දකින්න ඒ පුද්ගලයාට එකම ඉරියව්වක ඉඳගෙන ඇස් දෙක වහගෙන සද්ද නැත්නම්ක විතරක් නෙවෙයි සාමාන්‍ය සද්ද තියෙන තැනක උනත් බාධාවක් තියෙන තැන උනත් භාවනා කරන්න පුළුවන්. ඒකෙන් තමයි මේ පුද්ගලයා නැවත එදිනෙදා ජීවිතයේදී පවා සතිය පිහිටුවා ගැනීමට බලාපොරොත්තු ඇති කරගන්නවා. ඒ නිසා භාවනා මධ්‍යස්ථාන 100%ක් සතිය සද්ද නැති එක අවශ්‍යයි. නමුත් ඒක මූල ධර්මානුකූලව එච්චර උපයන්න අමාරු දෙයක්. නිසා යෝගාවචරය ඒකම ඊළඟන ඒකටම රණ්ඩු කරන්න නරකයි. යම් යම් සද්දතියෙදී භාවනා කරන්න පුරුදු වෙන්න ඕනේ. නමුත් මේක වරදොල තේරුම් ගන්න එපා මම ටිකක් කැස්සට කමන්නයි කියලා හිතන්න එපා. ඒකට නෙමෙයි මම මේ බණ කියන්නේ. කහිනවනම් කරුණා කරලා ලේන්සුවක් පාවිච්චි කරන්න කියලා මම කරුණාවෙන් ඉල්ලා හිටියා. එතකොට ওই තියෙන සත්තු ගොඩක් අඩු වෙනවා. එහෙම නැත්නම් ඒක පාරට කැස්ස ආපු ගමන් එළියට ගියාම ලෙඩ රෝග පැත්තෙමුත් විෂ බීජ පැත්තෙම වැඩි සද්දෙත් බොහොම තියුණු. ඒ නිසා එහෙම තියෙන කෙනෙක් ඉන්නවා නම් ඒකට හැඩ ගැහින්න ඕනේ. ලේන්සුවක් පාවිච්චි කරන්න. පාවිච්චි කරලා Tamange ගන්නට tie වෙන්න තියෙන මේ කර්කස භාවය පුළුවන් තරම් අඩු කරන අතර තව කෙනෙක් එහෙම ලේන්සුවක් පාවිච්චි කරන්නේ නැතුව කහින වෙලාවේදී යාට වෛර කරන්නත් එපා. ඔන්න ඔය දෙක තමයි ධර්මඥතා ඥානය. ධර්මඥතා ඥානය කියලා කියන්නේ තමන්ගෙන් අනුන්ට තියෙන කරදර වලින් 100%ක්ම කපහරින්න උත්සාහ කරන අතර අනුන්ගෙන් තමන් කරා එන කරදර වලට පුළුවන් තරම් ඉවසලා කටයුතු කරනවා නම් ඒ පුද්ගලට ඕන තැනක ඕන ඉරියව්වක භවනා කිරීමේ පුළුල් පරාසයක් ලැබෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක නිසා සරුවචන් වහන්සේ අර විදියට වචන කතා කරනකොට ඊටාත්ම සැලකිලි අර්ථය සැලකලා කටකටයුතු කරාට සරුවචන් වහන්සේ කරා ලැබෙන කටුක වචනවලදී බුද්ධමාහාර ඉවසීම ශක්තියක් මේක තමයි සර්වඥතාඥානය කියලා කියන්නේ. හැබැයි මේක ශක්තිය කටයුත්තක් නෙවෙයි. මේක ඇත්තටම උපේක්ෂා හා සම්බන්ධ කටයුත්ත, සම්පජඤ්ඤ හා සම්බන්ධ කටයුත්ත, මේක සදාචාරවාදියාට හීනකින්වත් හිතන්න බැරි කම. සදාචාරවාදියා හිතන්නේ ලෝකෙ නිශ්ශබ්ද කරලා මේ භාවනා කරන්න. ඒක අවශ්‍යයි. අවශ්‍යයි කියලා කියන්නේ සීලයක් වශයෙන් අපි කතාන කරන්න විනිශ්චය කර ගන්නවා. අවශ්‍යයි. නමුත් හොඳට මතක තියාගන්න ඕනේ කවදාකවත් නිශ්ශබ්ද වුණ පමණින්ම හිත දියුණුවයි කියන්න බෑ. ඒ නිසා යම් යම් ශබ්ද තියෙද්දි ඒ සඳහා විඥාණය ඒට දුවන්නේ නැතුව අඩු ගානේ දැන් විඥානයේ මේ ද්වේෂය ඇසුරු කරනවා දැන් මේ විඥානයේ ආනාපානය ඇසුරු කරනවා දැන් මේ විඥානයේ ශබ්දය ඇසුරු කරනවා කියලා දැනගන්නවා නම් නච මේ ශබ්ද නිශ්චිතං විඥානං භවිෂ්‍යති කියලා ඒ විඥානයේ තියෙන වගවීමකින් තොරව පණින ගතිය නැත්නම් අර පිස්සු රිලෙවෙක් වගේ තියෙන ගතිය හොඳට තේරුම් ගන්න බාධා නැතුව ඒ නිසා යම් තැනක පොරලෝසුවේ සද්දයක් මේ ෆෑන් එකේ ශබ්දේ එනතන් දිය ඇලක් නැත්නම් කෝච්චි පාරක් අයිනෝගේ භාවනා කරනකොට ඉතින් අපි දන්නවා නිතරම මේ වරින් වර හෝ නිතරම මේ ශබ්ද ඇහෙන්න පටන් ගන්නවා Tamanne දැනගන්න පුළුවන් සතිය දියුණු වෙලා ආනපානේ පුරු කරගෙන ආද කරගෙන ඉන්නකොට වර එක එකපාරට ආනපානේ කඩලා බිඳලා දාලා ශබ්ද කඩන්න පටන් ඉතින් එතකොට අපි දන්නවා දැන් ආනාපාන වේගයට වැඩිය ශබ්ද වේගේ බරපතලයි සංඥාව. ඒ නිසා ශබ්දේ හිත විඥානේ ශබ්ද සෝත විඥානේ බවටපත් උනා දන්නවා. ඊට පස්සේ සෝත විඥානේට ඇති කරන මේ ශබ්ද සංඥාව ශබ්දයේ ගන්න බහලකම ආනාපානට අඩු වුණාට පස්සේ නැවත හිත ආනාපානට එනවා. ද්වේෂ කරන්න තු හොඳට බැලුවොත් ශබ්ද පිටිපස්සේ තියෙනවා. ඒත් ආනාපානේ කරගන්න. මේක කියන්නේ භාවනාවේදී ශබ්දයේ හරහා ආනපානේ බලනවා. එතකොට ශබ්ද නැතුව කියන එක නෙමෙයි තියෙන පිටිපස්සේ ශබ්ද වර්ගයක් තියෙනවා. නමුත් Tamanන්න පුළුවන් ආනපාන දිගේ පවත් ගන්න. එතකොට අරුම සිද්ධියක් වෙන්න පටන් අර ගන්නවා. සද්ද පිටිපස්සේ ආනාපාන ඉස්සරහ තියෙන වෙලාවක් වෙනවා ආයෙටම මේ සද්ද ඉස්සර ආනාපාන පිටිපස්සේ කියන අවස්ථාව. ඒක තමයි විචිත්‍රම අවස්ථාව. සද්ද හොඳටම කරදර කරනවා. නමුත් මේ සද්දෙන් ද්වේෂයක් නොවීමට ඒ මත විඥානයේ පහළවීම පිළිබඳ ආબોධයෙන් ඉන්න ඉන්න කෙනාට ඒකට කනගාටු වෙනා විදිහට පිටිපස්ස හැදිලා මේ වෙලාවේ ආනාපානෙ තියනවාද කියලා බැලුවොත් හොඳ ලස්සන සීගියක් දැකගනි. ශබ්දයේ කෙලෙස් සහිත නම් ආනාපානෙ කැළඹිලා තියෙයි. ශබ්දේ නික්ලේශී නම් ආනාපානෙ ඉතාමත්ම සංසුද්ධය සාම සමාදානෝ පිටිපස්ස සිද්ධ වෙනවා. ඒකවල තමන්ට හිතට කියන්න පුළුවන් දැන් හිතේ තියෙන චපලකතිය දකින්න පුළුවන් හිතට ඕනේ කලබලයක් අංකරතලයක් නම් එයා සද්දය ඇසුරු කරයි. හිතට ඕනේ සාමකාමී ශාන්ත බවක් නම් ආනපන ඇසුරු කරයි. මේකෙදී හිත කොහටද යන්නේ? නුපුණු මනස දුවන්නේම කලබලයට. ඒකේ මනසේ නුපුණු ගතිය මිස සද්දෙන් කරන බාධාවක් නෙවෙයි. ඒ නිසා තමයි හොඳට සැලකිල්ලෙන් ඉඳලා ආන හිත පෙන්වා දෙන්න පුළුවන් නම් මේ ශබ්ද තිබුණට සතිය හෝ ආනාපානය හෝ සමාධිය හෝ පිටිපස්සේ එක දිගට පවතිනවා මගේ යුතුයකම විය යුත්තේ මේ ආනාපානියත් එක්ක ඉන්න එකයි. ඒ නිසා මම ආනාපානයේ දිගට පවත්වාගෙන යන්න උත්සාහ කරන්න ඕනේ කියලා සද්ද හරහා බලන් ඉගෙන ගත්ත දවසේ ඒ යෝගාවචරයට අර සද්දෙන් එන්න තියෙන බලපෑම, නපුරු බලපෑම එන්නේ නාඩු කරන්න පටන් ගන්නවා. ඒ විතරක් නෙවෙයි ආනාපානයේ ළඟ දුර අවස්ථා දෙක හොඳට තේරුම් ගන්න පුළුවන් වර එක සද්දේ ළඟයි ආනාපානයේ දුරයි. ඊට අනික් වෙලාවට ආනාපානයේ ළඟයි සද්දේ දුරයි. මේ දෙක සත්‍ය මාර්ගයෙන් අඳුරගත්තට පස්සේ මේ ධර්මතාවයේම වේදනාවට යොදන්න වේදනාව ළඟ ආනාපාන දුර තියෙන අවස්ථාවක් තියෙනවා. ආනාපාන ළඟ වේදනාව දුර තියෙන අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒ විදිහට මේ ආනාපාන සති භාවනා කරනකොට වෙන දෙයක් එක්ක ගැටගට වෙන දෙයක් එක්ක සාපේක්ෂව සංසන්දනාත්මකව බැලුවේ නැත්නම් ආනාපාන සතිය වැඩෙන්නේ. ඒකයි මේ සමත සමාධියේ විපස්සනා සමාධියේ තියෙන වෙනස. සමත සමාධියේ සුද්ධ වශයෙන්ම ආනාපානයම මුල් කරගෙන ඒක නැති වුණොත් කැඩෙනවා කියන ඒකායන නීවිඥාන. විපස්සනා සමාධියේ මුලදී සමත සමාධිය වගේ පසුබිම හොඳට සකස් කරන ගිහිල්ලා පස්සේ උත්සාහ කරනවා හිත කැඩෙද්දි සතිය කඩා ගන්න නැතුව සමාධිය කඩා ගන්න නැතුව යන්න පටන් අරගත්තට පස්සේ මේ විෂම ලෝකේ සමහිත පවත්තන එක කුප්පිත කිපෙන ලෝකේ නොකිපී ගතකරන තමන්ට හැකියාව තියෙනවා ඒ හැකියාවදී හිත නුපුහුණු හිත හැම වෙලාවෙදීම නිස්සද්ද භාවයට සාන්ත සීතල භාවයට වැඩිය කරච්චලයක් කලබලෙත් කෙලෙස් වලට කැමති කතියක්. මෙන්න මේ දෙක පෙන්ලා දීපු දාසේ තමයි තේරෙන්න පටන් අරගන්නේ සද්ද ඇත්තටම අපිට කරදර කරන්නේ අපි තමයි සද්ද වලට කරදර කරන්නේ කියලා. ඒ මොකද මේ විනෝඩේ තියෙන ආනාපානය අසු කරන පටන් අරගත්තොත් අපිට පුළුවන් සද්ද තියේදී ආනාපානය අසු කරලා සතිය වඩන්න. නමුත් අපි ශබ්දවලට කරදර කරනවා අසෝලයි කැස්සේ අසෝලයි මේ කිරුවේ කියලා. ඒ මොකද අපේ හිතේ තියෙන පාහට ගතිය. අපේ හිතේ කෙලෙස් වල තියෙන කැමැත්ත. අපේ හිතේ තියෙන කරදරේට තියෙන කැමැත්ත. ඉතින් මේක දැක ගන්නවා කියන එක බොහොම අමාරුයි. මේක දකින්නම් Taman Taman දිහාම පිට කෙනෙක් බලනවා වගේ දුර ඉඳලා බලනවා වගේ දැක ගැනීමේ ශක්තියක් නැති වුණොත් යෝගාවචර ගොඩක් ලාට චෝදනා බහුල ඒ වගේම උස්සස්ව ප්‍රසස්ත தত্ত্ব භාවනා මධ්‍යස්ථානයකින් බලාපොරොත්තු වෙන සත්‍ය හම්බ වෙනවා. ඒ කියන්නේ හිත මෝරලා නැහැ කියන එක. ඒ වගේම මේ මිනිස්සයා සුචරිතවාදියෙක් වෙනවා. අනික් කෙනෙක්ගේ පොඩි දේකට දඟලනවා. ඒ වගේම Taman ඒජියේදී කෑ ගහන කෙනෙක් වටපත් වෙනවා. අනික් කාට මේකෙන් බාධා වෙන බව දැනගෙන පාලනය කරතේ හෝ නැතෝ කෑ ගහන කෙනෙක් වටපත් වෙන නිසා මෙතන සීලයක්ම තමයි රැකෙන්නේ බයලජ්ජාවට සාපේක්ෂව එවනම් මේ සංවරයට සාපේක්ෂව මේකට සති සංවරය, සීල සංවරය, විරිය සංවරය, කන්ති සංවරය, ඥාන සංවරය කියලා සංවර පහකින් විස්තර කරනවා. මේ සංවරය මේ කියන විදිහට අර තම ගැඹුරු මට්ටමින් වචිද්්වාරය ඇති වෙන සංවර සිද්ධ වෙන්නේ විපස්සනා යෝගාවචරකේ විතරයි. මේක දන්නේ නැතුව ඒ ප්‍රසස්ස තත්ත්වෙම ඉල්ලන එකනා ඔය ඔය පිළිබඳව අගයන් ආඩම්බරයන් වල මොකක්ද පටලවා ගැනීමක් තියෙන නිසා තමයි ඒ ගොඩක් අය චෝදනා කරන්නේ. ඒ නිසා මේ සත්‍ය පිළිබඳව කතා කරනකොට Taman දවසින් දවස පරියන්කේ ඉඳලා සක්මනට ගිහිල්ලා එක සද්ද තියෙන තැන් වල ඊටදී ගුරු ස්වරමුණක් ඇසුරු කරමින් සත්‍ය පැවැත්ීමේදී ලොකු වෙනසක් ලොකු සංසන්දනාත්මක වෙනසක් ඇති කර දෙන යෝග ජීවිතය. ඊට පස්සේ පරියන් සක්මනේ ඉඳලා එදිනදා වැඩවලට යනකොට පරිසරයේ සද්දයි තමයි සමාජශීලීගත වී සමාජී සභාශීලී වීම වෙන සද්දයි තියෙද්දි සත්‍ය පාත්තගෙන යන්න පුළුවන්කම තියෙනවනේ ඒ යෝගාවචරය එන්නේ එන්නේ එන්නේ එන්නේ මොරච්ච මනසක් ඇතුව මේ සති ඉන්ද්‍රිය පවා සති බලයක් වඩටපත් වෙලා බොජ්ජංග මට්ටමට ඒ වගේම උපේක්ෂා කරන මට්ටමට දියුණු කරන්න පටන් ගන්නවා. එතකොට තමයි ඇත්තටම ඒ සර්වචනාංශයේ දේශනා කරපු සූත්‍රවල තියෙන මේ පුහුණුව අෂ්ටෝක ධර්මේ කම්පා නොවන ගතිය වැඩෙන්නේ එතකොට සතිය එක විදියට අමුද්‍රව්‍යයක් වඩපත් වෙනවා සතිය පවා අනිත්‍ය බව තේරෙනවා එකක් කැඩෙනවා එකක් හැදෙනවා නමුත් ඒකෙදී නොසැලෙන මනසක් ඒකෙදී උපේක්ෂාවක් ඇති කරගන්න පුරුදු වෙනකොට යෝගාවචර එන්නේ එන්නේ ඉන්ද්‍රියන්ගෙන් සහ ඉන්ද්‍රියන්ට ගොදුරු වෙන්නා වූ අරමුණු වලින් සුවයක්ත වෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් සූප සූපතා ඇහ කනසා ශබ්ද ගන්ධසා නාසය දිවසා රස කයසා පහස හිතසා හිතවිලි කියන වලින් මෑත් වෙලා හිත පුළුවන් තරම් අන්ත අභ්‍යන්තරගත වෙලා ඉන්ද්‍රිය විනිබද්ධ වෙන්නේ නැතුව රූප රාග විනිබද්ධ වෙන්නේ නැතුව මැද තියෙන තමන්ගේ හැබෑ නිවහන එහෙම නැත්නම් තමන්ගේ නියම විවේක ස්ථානයේ නිරාමිෂ ප්‍රීතිය තේරුම් ගන්න පටන් ගත්තට පස්සේ තමයි ඒ යෝගාවචරයට මේ අභිනිෂ්ක්‍මණය කියන එක අතහැරීම කියන එකේ වටිනාකම තේරෙන්නේ. එහෙම නැතුව මේ ලෝකෙට චෝදනා කර කර සත්‍යත් එක්ක රණ්ඩු කර කර ඉඳද්දී ඒකෙන් පැහැදිලිව පේනවා මෙයා මේ ලෝකයේ අභිනිෂ්ක්‍මණය කියන හැඟීමක්වත් නැතුව මේ කතා කරන්නේ. හොඳට මේ විදියට සත්‍ය දිනු කරගෙන යනවනම් තේරෙන පටන් අර ගන්නවා කන්ද තම්බි ගාවට එන්නේ නැහැ. තම්බි කන්ද ගාවට යනවා. හොඳම දේ තමයි විවේක ස්ථානවල කියන්නේ. ඒක දැන් රණ්ඩු කරලා කරලා කරලා හොඳට තේරෙනවා. මේ ලෝකේ හදන්න බෑ. සර්වඥාන්සේ හැදුවෙත් නෑ. සර්වඥාන්සේ කරන්නේ හැම තැනම කියනකොට තේන කෝපන සමයින භගවා විහෙරති නලේ රුපුචි මන්ද මූලේ එහෙම නැත්නම් ජේතවන සවත්‍යං ජේතවනාරාමේ අනාථපිණ්ඩිකස ආරාමේ කියලා නගරේ නමත් සඳහන් කරනවා අරණ්‍ය නමත් සඳහන් කරනවා සර්වඥයන් හැම වෙලාවෙම නගරය ආශ්‍රය කරන පිටපාත ටිකක් ලබා ගන්නද මා ජනතාවට සේවය කරන්න කරුණාව. ඒ ප්‍රඥාවෙන් ඕනේ වෙනකොට ඒක ස්ථානකට යනවා. ඒ තමයි සර්වඥන්සී වැඩ වශයෙන් ඕනම තැනක් කියනකොට ස්ථාන දෙකක් සඳහන් කරලා තියෙනවා. ඉතින් අටුවාචාර්යන් වහන්සේලා ප්‍රශ්න කරනවා ඇයි දෙපොලක් කියන්නේ කියලා. එක පොලක් විවේකයේ සඳහා. මේ බුදු වුණාට පස්සේ අනෙක් පොල ලෝක අර්ථය පිණිස බණ කීම සඳහා පාවිච්චි කරනවා. ඉතින් ඒ නිසා බුදු වුණාට පස්සේ පවා සරුවචන් වහන්සේ ඒ විවේක ස්ථාන ලාගේ ආඩම්බරේ පෙන්නලා දීලා තියෙනවා. තමන්ගේ ජීවිතයේ භාවනා කරගෙන කරගෙන යනකොට ඒ වාගේ නිස්සරණ අධ්‍යාශයක් මේ ලෝකේ ශබ්ද තියෙන තැන ඉඳන් පටන් අරගත්තට අපි කරපු පින් ඇත්තනම් අපිට කවදා හෝ ශබ්ද වලින් තොර වෙච්ච විවේක ස්ථානයක් අපිට ලැබෙයි. ඒක තමයි වඩා හොඳ තැන ඒක නිසා පුරුදු කරලා කරලා කරලා විවේක ස්ථානක් හම්බෙච්චාම ඒකට ආකර්ෂණය වෙන එක ඒකට ඇදිලා බැඳිලා යන එක මේ ශබ්දවලදීන තාමත්ම කිට්ටුවම සම්බන්ධ වෙන දෙයක්. මොකද ශිෂ්ටාචාර ලෝකේ කියලා කියන්නේම ශබ්ද ගොඩක්. කංකරච්චලයක්. උදේ ඉඳලා හැන්ද වෙනකන් කොළඹ නගරේ රැට සීරිපුර මිනිප්‍රීති සාගරයේ කියලා ඉතින් මේක හැම වෙලාවෙම 11 12 වෙනකන් නටන එක තමයි වැඩේ. අරේ ගියාම තින්නෝ රිලව්ට ආ ගන්නවා නම් නම් කවදාකවත් ඒකේ මේ එච්චරකම් කරතරයක් නැහැ. ඒක නිසා මේක දිනු වෙනකොටම ශබ්ද පිළිබඳව යම් ප්‍රමාණයකට තේරුම් අරගන්න කරගන්න තේරෙන හොඳම දේ තමයි කීයක් වේදම් කළා හරි කමන්නේ දවසේ මෙච්චර වෙලාවක් සතිය මෙච්චර වෙලාවක් මාසෙ මෙච්චර වෙලාවක් විවේක වෙන්න දෙන්න ඕනේ හිතට එහෙම නැත්නම් ඇත්තටම ඒ හිත නිකන් අර මස් කඩේ මස් කොටන කොටේ උඩ තියාගත්ත මස් වැදල්ලක් වගේ උතුම් වෙහෙසකටපත් වෙලා තියෙන එකෙන් ඇති වෙන ඒ ශබ්ද වැඩි වෙන නිසා ඇති වෙන මානසික වෙහෙස ඔය මොනම රෙක්‍රියේෂන් එකකින්වත් එහෙම වෙනම විනෝදාසිකමක් නැති කරන්නේ. අත්‍යවශ්‍යයි මේ විවේකෙට ඒ ලොකු ස්වාමීන් වහන්සේ ඉන්න කාලේ කියනවා ඔය ඉක්ෂින්නාන්සලා මේ නසස්ත්‍ර ඉගෙන ගත්තේ ගස්වල තියෙන ಗುಣ ආයුර්වේද ඉගෙන ගත්තේ තන්නේ කර විවේකීව ඉන්නකොට. ගහක් මුලට වෙලා ඉන්නකොට එක පාරට ඒ විවේක බුද්ධියට මතුවලා එනවා මේ දෙක අතර සම්බන්ධ. මේ ගහේ තියෙන මේ ගුණය මේ බේතත් එක්ක සම්බන්ධයි. මේ නන්නස්සතරේ මේ තියෙන ග්‍රහචාරකාව මේකට සම්බන්ධයි කියලා ඒ විවේකයෙන් තමයි පහළ වෙන්නේ. ඒක නිසා ඔය ආයුර්වේදයේ තියෙනවා මේ ධන්වන්තරී කියන පක්ෂය ඇවිල්ලා මේ කපුටා වගේ ගහක් මුලට ඉඳගෙන ඌ කෑ ගහනවලු කෝරුක් කෝරුක් කෝරුක් කෝරුක් කියලා. ඒතර වාග්බට කියන විශ්ින්නාංශ ගහමුල ඉඳගෙන භාවනා කරනවා. ඉතින් මේ සද්ද ඇහෙනවලු කෝරුක් කෝරුක් කෝරුක් කෝරුක් කෝරුක් කියලා. ඉතින් ඊට පස්සේ අර භාවනා පැත්තට ගිහලා කෝරුක් කියලා කියන්නේ කෝ අරු. කවුද නිරෝගී කියලායි අහන්නේ කියලායි යාට තේරුම් ගත්තා. ඊට පස්සේ යා කියලා කියනවා හිත බුක් මිත බුක් සෝරුක් කියලා. යම් කෙනෙක් හරියට ආහාර ප්‍රමාණය හරියට දැනගෙන ගන්නවනම් හිතවත් ආහාර ප්‍රමාණය හරියට ගන්නවනම් එයා තමයි නිරෝගී කියන්නේ. අර කුරුල්ල දිගටම කෝරුක් කෝරුක් කෝරුක් කියනවා. ඉතින් අර හිතාගත්තලු මගේ උත්තරේ කුරුල්ලා පිළිගන්න කැමති නෑ. මොකද්ද අඩුවක් තියෙනවා. ඊට පස්සේ යා හිතබු මිතබු පරිණතබු සෝරුක් කිව්වලු. එතකොට කුරුල්ලා සෝරුක් සෝරුක් සෝරුක් කියලා ගියාලු යන්නේ. අර විජහාට අර සෝලෝකේ ලියාගෙන තිනවා විවේකේ ඉන්නකොට හිතට ආපු දෙයක්. අපි හිතන පරිශනාකාරවල මේ වාක් උපකරණ තියදී තමයි අපිට ඒ මේ නිර්මාණශීලී අදහස්, ප්‍රගතිශීලී අදහස් එන්නේ කියලා. ඕනම චරිතයක් කියලා බලන්න ඒ නිර්මාණශීලී අදහස්, ප්‍රගතිශීලී අදහස් ඇතුළත තියෙන විවේකී. ඒ නිසා අපිට අවශ්‍ය නම් අපි ඉගෙන ගත්ත සිල්පොළ මල්ටිපීමක් වෙන්න අපි ඉගෙනගත්ත ශාස්ත්‍රවල දිනුවක් ඇති වෙන්න ඒකට ස්වභාවයෙන් වැඩෙන්න දෙන්න ඕනේ. එතකොට සෝත විඥානේ නෙවෙයි හිත තියෙන්නේ සද්ද නෙවෙයි. සද්ද දැන් සුත්‍රමේ වශයෙන් අරගෙන තියෙන්නේ. ඊට පස්සේ මේ චින්තාමේ වශයෙන් ඒක දිරවනවා. ඒක නිකන් හරකා දවල් කාලා රැට වමාරා කරනවා වගේ එකක් වෙනවා අපි දන්න සුත්‍රමේ ඥානේ. ඒක සිද්ධ වෙන්නේ විවේක බුද්ධියේ. නැවත නැවත නැවත නැවත සුත්‍රමේ ඥානේ නෝන සුත්‍රමේ ඥානේ දිරවා ගැනීම සිදු වෙන්නේ. ඊට පස්සේ අර දිරවගත්ත කොටසක්ම තමයි කුසල ඡන්දේ පහළ වෙලා භාවනා කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා සුතම විඥානය කියන්නේ සිතින්ම සෝත විඥානයම තමයි. නමුත් සෝත විඥානය හැමදාම සුතේ විතරක් තිබුණා නිවන් දකින්න. ඒක චින්තාමය බාටපත් වෙන්න විවේකී අවශ්‍යයි. ඊට පස්සේ ඒක භාවනා කරනකොට ඊටත් වැඩි අවශ්‍යයි. අන්තිමට භාවනාත් කරලා උපේක්ෂාව ඇති කරගෙන සතිය කැඩුනත් සද්ද ආවත් භාවනා කරන්න පුළුවන් වෙනවා කියනකොට ඔය කවුරක්වත් විශ්වාස කරන්නේ නැති විදිහට එයාට විවේකේ ලැබෙන්න පටන් ගන්නවා. ඒ වගේම විවේකයේ තියෙන උත්තම ගතිය, නයිසાર્ගික ගතිය, වටිනාකම අපි මේ දැනට හිතන මේ භෞතික ලෝකේ සම්පත්තිත් එක බලනකොට අසුචි රත්තරන්. විවේකේ රත්තරන් නම් මේ භෞතික ලෝකේ තියෙන සැප සම්පත් සේරම අසුචි වාගේ අපි මෙච්චර කල් හම්බ කරේ මේකද කියලා හිතනවා. මොකද අපි හම්බ කරන්න හම්බ කරන්න වෙන්නේ මේ කලබල වෙන්නේ. පැය 24 මදි. හීනෙමුත් ඌව තමයි කල්පනා කරන්නේ. විවේක වෙච්ච ගමන් කල්පනා කරනවා. කවදාද අපි මේක පොඩ්ඩක් විවේක වෙන්න වෙන්නේ කියලා. ඒක නිසා යම් කිසි භාවනා ජීවිතයක පෙළගැස්මක් ඇති කරගන්න පුළුවන් තරම් මේ ශබ්ද සම්බන්ධව ඉස්සෙල්ලාම Tamange පිට වෙන ශබ්ද ගැන පරිසම් වෙන්න ඕනේ. ඒ නිසා භාවනා පන්තික ඉස්සෙල්ලාම කියනවා නිතරම Tamange පිට වෙන ශබ්ද වලට අහුම්කම් දෙන්න. ඒකෙන් පටන් අරගෙන ශබ්ද අඩු තැනක ගිහිලා පටන් අරගෙන Taman සද්ද නොකරන givisumක ඉඳගෙන සද්ද ටිකක් තිබුණත් හිත කරදර කරගන්න නැතුව බාහිරින් එන සද්ද කරලා උපේක්ෂාවටපත් වෙනකොට ගහක gediya මෝරලා විලිකුන් වෙලා ඒ ගහින් gediya වැටෙනවා වගේ ඒ පුදුලා අනිවාර්යයෙන්ම මේ සබාශීලී තත්ත්වෙන් හැලෙනවා. ඒක වළක්වන්න පුළුවන් දෙයක් නෙවෙයි. එතකන් ඒ ශබ්ද ආර ශබ්ද රසයේ විඳින තාක්කල් කලබල රසයේ විඳින තාක්කල් අපි ගිහිල්ලා මොකේකට හරි සමාජයකට එහෙම නැත්නම් ওই කරච්චලයකට එහෙම නැත්නම් ওই සංකටවලකට සම්බන්ධ කරගන්න. ඒ නිසා භාවනා දියුණුවලා යනකොට හිතන්න එපා අපි හිතන ක්‍රමයකට අපිට නිස්සරණේ හම්බ වෙන්නේ. මේ භාවනාවේම එක අවස්ථාවක්. අපිට එතෙන්දි උත්සාහ කරන දෙයක් නෑ ඉබේම සිද්ධ එන්නේ ඒ සම්බන්ධයෙන් සද්ද සද්දවල තියෙන විශාල ඍජු සම්බන්ධතාවයක් වේදනා සහ හිතවිලිත් එක්ක බලනකොට ඒ නිසා කාටවත් දොස් කියන එකක් නැහැ. මට භාවනා කරන්න බැරි පරිසර සද්ද නිසා හෝ එහෙම නැත්නම් මේ ඇතුළත කතාව ඒක ක්‍රමයෙන් විසදී. ක්‍රමයෙන් විසඳනකොට ඒ සීලයෙන් පමණක් විතර බෑ. සමාධි භාවනා විතර බෑ. අර විපස්සනා වෙන්නන විදියට සද්ද ඇති වෙනකොට උපේක්ෂාව. සතිය පිළිබඳව ඇති වෙන පෙරලිවලදී උපේක්ෂාව ඇති කරන ගියොත් සද්ද ඊ타ත්ම වැදගත් පණිවිඩයක් වඩපත් වෙයි. ඒකට කොච්චර දුරට අපි මේ සද්දයෙන් කොහොමද කියන්නේ? විනිර්මුක්ත වෙනවාද කියනවනම් නාලක ප්‍රතිපදාවේදී නාලක ප්‍රතිපදාව කියලා කියන්නේ තුවටක ප්‍රතිපදා නෑ මේ මුනි ප්‍රතිපත්තියමයි විනිශ්චය කරනවලු මම සරුවචන් වහන්සේ හම්බෙන්නේ එක දවසයි සරුවචන් වහන්සේගේ උපදේශ ගත්තට පස්සේ මීට පස්සේ සරුවචන් වහන්සේගේ උපදේශයක් ගණ්ඩවත් මම යන්නේ නෑ කියලා විනිශ්චය කරනවා ඒ ලැබිච්ච උපදේශයන් ගිහිල්ලා ඒ අනුව සීලසියක්ම විවේක වෙලා නිස්සද්ද වෙලා භාවනා කරනවා. ඒක තමයි කිනක සාසනික එක්කනකටයි පුළුවන් වෙන්නේ කියලා ඒ ඒ මුනි වත පුරන්ඩ නාලක ස්වාමීන් වහන්සේ තමයි මේ ගෞතම සිරි සම්බුද්ධ ශාසනයේ මුනි වත පිළිවේ උපදෙස් අවශ්‍ය වෙන්නේ නැහැ. උපදෙස් අවශ්‍ය වෙන්නේ ලැබෙන උපදෙස් වලට සලකලා වැඩ කරන්නේ නැති නිසා කොච්චර ඒකට වැක්කිරුවත් කොච්චර බණ ඉගෙන ගත්තත් ඒ විවේකයක් වෙන්නේ නැහැ. නිසා භාවනාවේදී සාධ්‍යත් පිළිබඳ කටයුතු කිරීමේදී දක්ෂ වෙන්න වෙන්න ඇත්ත වශයෙන්ම දැනට ලැබිලා තියෙන උපදේශ ඇති ඒකට අවශ්‍ය කරන අර නිසරණේ විවේකයේ හැදෙනා තාලට කටයුතු කරන පටන් අරගත්තොත් මේක හේතුඵල ධර්මතාවයකින් සිදු වෙන දෙයක් යම් දවසක තමයි මේක හරියට තේරුම් ගත්තම Taman වැලක්කුවත් අනිවාර්යයෙන්ම විවේක තැනකට කාය විවේක විතරක් නෙවෙයි චිත්ත විවේක විතරක් නෙවෙයි උපදි විවේක තැනකට මේක تعلق කරනවා ඒ නිසා දුවට මතක තියාගන්න ආධුනිකයෙක් වශයෙන් හැකිතාක්තරට තමන්ගේ නිකුත් වෙන සද්ද වලට අහුම්කම් දෙක පුළුවාතරම් උත්සාහ කරන්න අනුන්ගෙන් එන සද්ද වලට චෝදනා නොකරන්න. අන්නේ දෙක පරාසයද කරගෙන බලනකොට අපිට යන්න ඉඩක් තියෙනවා. ඉතින් අද මේ ඉදිරි එකතු කරපු උපදේශ පන්තියත් එකතු කරගෙන තම තමන්ගේ දැනුම සම්බන්ධ කරගෙන ඒක තව තවත් පුළුල් කර ගැනීම මේ ඉන්න තැන ඉන්න පරිසරයේ බාධාවක් කරගන්න නැතුව හැකි දුරට දිනු කරන්න එතකොට ඒ භාවනාවෙන් තමයි ලැබෙන අනුග්‍රහයක් විදියට ඊට වඩා හුඟක් විවේක වූ වනපන්ත සීනාසන ඇසුර තමන්ට භාවනාවේ ප්‍රතිඵලයක් විදිහට ලැබෙනවා එසේම ලැබීවා කියන ප්‍රාර්ථනාවෙන් අද දවසේ ධර්ම දේශනාව මෙතනින් නතර කරනවා සියලු දෙනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා වෙලාව සටහන් වෙන්නේ 10:45යි කියලා. ඉතින් අපිට විනාඩි 5ක විතර කාලයක් තියෙනවා මේ ඉදිරිපත් කරපු අදහස් මත කියන්න කරන දෙයක් තියෙනවා. එහෙම නැත්නම් ප්‍රශ්න කරන දෙයක් තියෙනවා. ඉදිරිපත් කරන්නයි කියලා මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. ගම්වීවා කතා කියන්නේ මේක අර කියලා තියෙන විදිහට අට සංහිතා නෑ නෑ භූතං තච්ඡං අත්ථ සංහිතා තා සෝච පරේෂං අත්ථ සංහිතෝ හෝති කියලා ඇත්ත වෙච්ච දෙයක් සත්‍ය දෙයක් අනුන්ට හිතසුව පිණිස දෙයක් ඒකෙන් අනුන්ට උදව් වෙන දෙයක ධර්මී කතා කරනවා ලක්ෂණ හතරක් තියෙනවා ඉතින් එහෙම නොවන දේවල් ඇත්ත නොවේ ඇත්ත මේ ඇත්ත තමයි වෙච්ච විදිහ තමයි ඒක කියලා කැමති නැතිනම් ඒ මනුෂයාට ඒක ඒත්තු කරලා දෙන්න ඕනේ උපක්‍රමශීලීව ඒ වගේ වෙලාවල් වලට කියන්නගේ මත තමයි තීන්දුව තියෙන්නේ. ධම්මී කතාවල ලබන්න සහ කියන්න දෙන්නගෙම පුදුමාකාර එකිනෙකට හාවීමක් ඇති වෙනවා, සංවේදනයක් සිදු වෙනවා. ඉතින් ඒක මේ සම්පූර්ණ අහම්බයක් සම්පූර්ණ පිනටම සිදු වෙන දෙයක්. ඒක හැමෝටම කරන්න බෑ. කියන කෙනත් හරියටම එළඹිලා හිටින්න ඕනේ. අහන කෙනත් ඒහා සමානව ඉතුරු වෙන්න ඕන උපමාවකට කියන්නේ නිලුමක් පැවිලා වතු දෙන් උඩට ආවට පස්සේ හරියට ඒ වෙලාවටම ඉර පෑවුවොත් නිරුම පිපෙන. වතුර තියෙ නිලුම තියෙන වතුර යට නම් කොච්චර ඉර පෑවුවත් නිලුම පිපෙන්නේ නැහැ. උඩට ආවට ඉර පෑවේ නැත්තම් නිලුම පිපෙන්නේ නැහැ. ඒ නිසා උඩට එනකොටම ඉර පෑවුවොත් ඒ වෙනවා ඒවට ධම්මීවා කතා කියනවා. ඒක ඉතින් ඇත්තටම ජීවිතයකට සංසාරයකට සිද්ධ වෙන්නේ එකවතාවයි දෙකක්. ඊට පස්සේ මේ මිනිස්සේ පණිවිඩය ගත්තා. එයාට ඒකෙන් වෙන්න ඕන සිද්ධිය සිද්ධ වෙනවා. හොඳයි එහෙනම් අපිට වෙන සාකච්ඡා කරන දෙයක් නැත්නම් අපි නැවත 12 මාරට 12 මාරට එකතු වෙනවා මේ ධර්ම සාකච්ඡා නැත්නම් ප්‍රශ්න උත්තර සඳහා දැන් එහෙනම් සියලු දෙනාටම තෙරුවන් සරණයි